නමුත් ඒක වෙලාව මදි. මේ විශේෂයෙන්ම අද භාවනා නොයෙක් භාවනා ක්‍රම තියෙනවා. ඉතින් මේවා කරගෙන යනකොට ඇති වෙන යම් යම් වෙනස්කම් මත බොහෝ දෙනෙක් රැවටෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කෙනෙක් භාවනාවන්ගේ ගති ලක්ෂණ ටිකක් දැනගත යුතුයි කියන අදහසක් මට ඇති වුණා. මොකද බොහෝ දෙනෙක් පහුගිය කාලවල අහපු ප්‍රශ්නේ තමයි දැන් භාවනා කළා හිත කිසිම අරමුණකට යන්නේ නැහැ දැන් ශුන්්‍යතාවයක් තියෙනවා ශුන්්‍යතාවයට හිත තබාගෙන ඉන්න පුළුවන් කියලා එතකොට ඒකේ මොන ඵලයේද වගේ තැනක ඔය වගේ ප්‍රශ්න තමයි ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් අහන්නේ. ඉතින් මේ මම ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්නම් කතා කරන්නම්. එහෙම හොඳයි නේද පතන්සි මාත්තා? එතනදී දැන් හැබැයි මේ කාරණාවත් මුලින් මතක තබා ගන්න තෝනේ. දැන් අද අපි මේ භාවනා ගැන කතා කරනකොට භාවනාව කියන්නේ චතුරාර්ය සත්‍යයේ එක කොටසක් විතරයි සම්මා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අයිති මේ භාවනාව කියන ටික අයිති ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධි ප්‍රඥා කියන අංග දෙකට සීලයක පිළිටන්නට ඕනේ. සීලයක පිළිටලා සමාධි භාවනාවක් ප්‍රඥා භාවනාවක් වඩනකොට ත්‍රිශික්ෂාව පිරෙනවා. හැබැයි අපි මුලින් දැනගෙන තියෙන්නට ඕනේ මේ ටික කරන්නේ අපි මොකටද කියලා. එතකොට භාවනාව තුළ ඇති වෙන අධ්‍යක්ෂීම් වලින් අපි නොරවටෙන්නත් වගවලා ගන්නට ඕනේ. ඒ කිව්වේ අපි මාර්ගයේ වඩනකොට ඇති වෙන යම් යම් වෙනස්කම් නිසා වෙනත් අධ්‍යක්ෂීම් නිසා උදාහරණයක් ඇටියට යම් ශුන්‍යතාවයක් එන්නට පුළුවන්. ඒ වගේම කයට හරි සැහැල්ලු බවක් එන්නට පුළුවන්, කයේ අපහසුකමක් එන්නට පුළුවන්, නැත්නම් ආලෝක සංඥාවල් එන්නට පුළුවන්. මේ මාර්ගයේ වඩනකොට ඇති වෙන ධර්මතා මේ අපි බලාපොරොත්තු වෙච්ච ඵලය නෙමෙයි. එතකොට ඒ නිසා අපි යම් අර්ථයක් සඳහායි භාවනා කළේ මොකද්ද මේ අපිට ඕනේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායස කියන මේ දුකෙන් මිදෙන්න ඒ ප්‍රශ්නේ විසඳ විසඳෙන්නේ නැතුව මම අපි ශුන්‍යතාවයකට හිටියා කියලා එහෙම නැතිනම් ආලෝකයක් අපිට ලැබුණා කියලා ඇතිවෙච්ච ඵලයක් නැහැ. ඉතින් ඒ බවත් මතක තියෙන්න ඕනේ මුලින්ම මේ භාවනාව කියනකොට මාර්ග සත්‍යයට අයිති කොටස් ටිකක් විතරයි කතා කරන්නේ කියන එක ඒ ටික ඒක මෙහා ඵලයේ සම්මාදිට්ඨිය දැනගත්ත කෙනෙක් තුල තියෙන්නට ඕනේ කාරණාව කියන එක. අපිට පොඩ්ඩක් සාකච්ඡා කරන්නත් පුළුවන් මම මේ ගැන කතා කරලා ඉවරුනහම පොඩ්ඩක් මට මතක් කරන්න අපි සාකච්ඡාවට ගන්න මේ සම්මාදිට්ඨිය ප්‍රභේද තියෙනවා විශේෂයෙන් ඵලයේ සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය කියන එක. අනේ ඵලයේ සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨියේ වෙනස මොකද්ද කියන එක තේරුම් කරගන්නවා නම් හොඳයි. ඒක මම මේ භාවනා ගැන කියලා වුණාම අපි සාකච්ඡාව වශයෙන් පොඩ්ඩක් කතා කරමු. ඒක මට පොඩ්ඩක් මතක් කරන්න මතක තියාගන්න. එතකොට මෙතනදී භාවනාව ගත්තාම අපි භාවනාව කොටස් දෙකකට බෙදනවා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා. එතකොට මේ සමත භාවනාවන්ගේ කෘත්‍යයක් තියෙනවා සමත භාවනාවන්ගේ ලක්ෂණයක් තියෙනවා එතකොට සමත භාවනාවේ සමතයකින් කරන කෘත්‍ය මොකද්ද සමතය හඳුනගන්න ලක්ෂණය මොකද්ද කියන ටික අපි තේරුම් කරගන්නට ඕනේ විදර්ශනාවේ කෘත්‍යයක් තියෙනවා ලක්ෂණයක් තියෙනවා එතකොට සමත කියන වචනේ මම අර්ථ විග්‍රහ කරලා තියෙනවා මීට කලින් සමත කියලා කියන්නේ යම් අවිසිච්ච දෙයක් විසිච්ච දෙයක් සංසිඳවන ස්වභාවයෙන් සංසිඳන අර්ථයෙන් tempas කරන අර්ථයෙන් ඒකරාශී කරන අර්ථයෙන් එකඟාර්ථයෙන් ඒකාග්‍රතාවය කියන අදහසකට සමත කියලා කියනවා යම් ආරවුලක් එහෙම ඇති වුනහම සමත මණ්ඩල වලකට යම් කියලා අපි කියන්නේ ආරවුල සංසිඳන ඒ වගේ අපේ සිතේ තියෙන මේ කෙලෙස් ආරවුල සංසිඳවන්න පුළුවන් කමතහන් වලට කියනවා සමත කමතහන්. තාකටෙන් ගත්තාම අපි දැන් එක තැනක ඉඳගෙන හිටියත් හිත එක මොහොතකවත් එක අරමුණක නැහැ හිතේ හිතේ කතා කරන ගතිය තියෙන්නේ. ඒක ඒක තමයි විසිරුණු මනසක ලක්ෂණය. විචිත්තකම. අනේ විචිත්ත ස්වභාවය කියන එක දුරු කරන එක තමයි මේ සමතේ කෘත්‍ය. කෘත්‍ය සමත භාවනාවේ කටයුත්ත සමත භාවනාවෙන් කෙරෙන වැඩේ තමයි මොකද්ද? වික්ෂිප්ත බව දුරු කරන එක. එතකොට ඒ සමතකමතහන් ගත්තාම බුදුරජාණන් වහන්සේ 40ක් දේශනා කළා තියෙනවා. ඔය දස අසුභය දස ආනුසති දස කසින එතකොට බ්‍රහ්ම විහාර හතර චතුධාතව වත්තාන පටිකූල මනසිකාර භාවනා මෙන්න මේ වගේ කමඨහන් 40ක් පෙන්නලා තියෙනවා මේ හැම එකක්ම චිත්ත සමතයක් ඇති කරගන්න පුළුවන් කමඨහන්. එතකොට මේ කමඨහන් වල ස්වභාවය තමයි යම් කිසි කෙනෙක් ඒ එකම නිමිත්තක් නැවත නැවත නැවත නැවත වඩනකොට හිතේ විසිරිච්ච ස්වභාවය ටික ටික අඩු වෙනවා. එතෙන්දී මේ සමත කමඨහනකදී කමඨහන් වල නානත්වයක් තියෙනවා. සමහර කමඨහන් තියෙනවා විතර්ක බලයෙන් විතර්ක නවත්තන සමත තව කමඨහනක් තියෙනවා විතර්ක සංසිඳුවමම විතර්ක නවත්තන. අපි උපමාවක් ගත්තොත් දැන් ආනාපාන සති කමඨහන කියන්නේ ආරම්භයේ පටන්ම විතර්ක සංසිඳුවමින් විතර්ක නොවන ස්වභාවයට පත් කරවමින් මේ හිත ඒකාග්‍රතාවයට ගන්න උදව් වෙන කමතහන. නමුත් අනිත් හැම කමතහනක්ම විතර්කයේ බලයෙන් තවත් පිටුවිල්ලක් උපද්දලා කලින් මේ මේ මේ අකුසල සහගත නීවරණ සහගත විතර්ක නූපදින ස්වභාවයට පත් කරන්න තමයි අනිත් කමටහන් තියෙන්නේ. ඒකට දැන් ওই ධර්මයේ පෙන්වන්නේ සාමාන්‍යයෙන් ඔරුවක් පැදගෙන යන කෙනා තමන්ගේ රිටේ බලින්ම ඒ ඔරුව නතර කරනවා වගේ විතර්ක බලින්ම විතර්ක සංසිද්ධ වෙන කමටහන්. ඉතින් මේ සමත කමටහනක ලක්ෂණය කෘත්‍ය තමයි මොකද්ද මේ විසුරුණුකම අවිචිච්ඡකම නොයෙක් නොයෙක් අරමුණු වල සිද්ධවන ගතිය නැති කරන එක නවත්තන එක. එතකොට මේ සමතකමතහනක කෘත්‍යය තමයි ඒක ලක්ෂණය තමයි ඒකග්ගතාවේ. ඒ කියන්නේ එක අරමුණක Taman කැමති වෙලාවක් කැමති තාක් ඉන්න පුළුවන් තැනකට ගන්න පුළුවන්. එතකොට මේ මේ සමතකමතහනේ ඒ විපාකය මොකද්ද? රාග විරාග චේතෝ විමුක්තිය. මේ සමත කමඨහන උපරිම වැඩුවාම නැතිනම් මේ සමත කමඨහන වඩනකොට රාග ස්වභාවය අඩු වෙනවා විරාග ස්වභාවයට යනවා ඒක රාග විරාග චේතෝ විමුක්ති කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණ තමයි අපි විශේෂයෙන් දැනගන්නට ඕනේ අපි කියමු යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව දිගටම කරනවා. පුළුවන් විදිහකට ඉඩ ලැබෙන අවස්ථාවකදී සමත කමතහනකුත් අනිත් වෙලාවකදී ඔය වැඩ කටයුතු කරනකොට බුදු ගුණ සුභය මරණය මෛත්‍රිය වගේ ඒ සතර කමතහන් වලින් එකකුත් මේ වගේ හිත තබාගෙන මාරු මාරුර දැඩි වෙහසක් උත්සාහයක් ධර්මයෙන් හිත තැන්පත් කරගන්න කුමන හෝ උත්සාහයක යෙදෙනකොට කමතහනක ටික කලක් කරනකොට අර හිතේ හිතේ කතා කරන වේගය ටික ටික අනුක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා අපි අර ආනාපාන සතියේට සති නිමිත්ත හැටියට මුඛ නිමිත්ත හෝ නාසිකාග්‍රය ළඟ හිත තබා ගන්නද කියලා ඒ මුඛ නිමිත්ත හෝ නාසිකාග්‍රය ළඟ හිත තබා ගන්න මුලින් අපහසුකම තිබුණත් හොඳට පුළුවන්කම එනවා. එහෙම සති නිමිත්ත තුල හිත තබාගෙන නැවත නැවතත් මේ උත්සාහවත් වෙනකොට සීයෙන් ආස්වාස ප්‍රස්වාස කරනකොට තවදුරටත් අරමුණු එන එක හොඳටම නතර වෙනවා. ඉතින් මෙහෙම නතර වෙනකොට ඖදාහරික මට්ටමේ අරමුණු නතර වෙනකොට Tamanට වෙනදට වඩා ලොකු විශේෂණයක් මනසේ දැනෙනවා. මනසේ දැනෙනවා කියන්නේ වෙනද වගේ අර යම් විතර්ක මතක් වුණාම ලෝකයේ අපි ජීවත් වෙනකොට තම අඩුපාඩු වෙනවා. ඉතින් තමන් අතින් වෙච්ච අඩුපාඩු සහගත විතර්ක මතක් වෙච්ච වෙලාවල් වලට සමහර විට තමන්ට දැඩි අපහසුකමක් ආයාසයක් පපුව පිච්චෙන ගතියක් වගේ ඇති වෙන විතර්ක එන්න පුළුවන්. ඒව සම්පූර්ණම නූපදින බව තමන්ගේ මනසේ තමන්ටම තේරෙනවා. එතකොට වෙහෙස වෙහෙසෙන් ඇති කරන විදිහ විතර්ක තමන්ගේ මනසේ නොවෙනවා දකින්නකොට නොවන එකක් තමන්ට පුදුම පහසුවක්. ඒ වගේම මේ සති නිමිත්ත තුළ මේ චිත්ත ඒකාග්‍රතාවය නිසා කයේ දරත බව, කයේ රළු බව ගොඩාක් අඩු වෙනවා. අඩු වෙච්ච නිසා කයට ලොකු සැහැල්ලු බවක් ඇති වෙනවා. වෙනදා විදිහට නොඑක් නොඑක් අරමුණු සිහි කරන ගතිය නැතිකම නිසා අර කලින් තිබුණු කමට සාපේක්ෂව Tamanට ශුන්්‍යතාවයක් හසු වෙනවා. ශුන්්‍යතාවයක් කියන්නේ ඒ අරමුණු වල හිස් බවක්, අඩු බවක් හසු වෙනවා. මේක තවදුරටත් හොඳට කරගෙන යනකොට මේ සමතකමටහන තමන්ට කැමති වෙලාවක් කමටහනේ ඉන්න පුළුවන් කැමතිනම් ඒක නවත්තන්න පුළුවන් මේ වගේ තමන්ගේ පාලනයට නතු කරගන්න පුළුවන් මට්ටමට ගත හැකි ගන්නකොට තමන්ට කිසිම අරමුණක් සිහි නොකොට කිසිම අරමුණක් සිහි නොවන විදිහට සති නිමිත්ත හිත තියාගන්න පුළුවන්. ඔන්න දැන් ඒකාග්‍රතාවයේ සති නිමිත්ත හිත තියාගෙන කිසිම අරමුණක් මෙනෙහි නොකර Tamanට ඉන්න පුළුවන්. ඒ නිසා කිසිම අරමුණක් මේ පේන තෙක්මාන හිතට හසු වෙන මාන වෙනත් අරමුණක් නැහැ Taman ඉන්න නිමිත්ත ඇරෙන්න Taman ඉන්නවා කියලාවත් දන්නේ නැති මට්ටමට එනවා. මෙන්න මේ වගේ තැන් වලට ගත්තාම ගොඩාක් දෙනෙක් මේක මේ චේතෝ විමුක්තියක් ශුන්්‍යතාවයක් කියලා රැවටෙනවා නැහැ හොඳට මතක තියාගන්න මේ තමයි සමත කමතහනේ සමතේක ලක්ෂණය සමතේ ලක්ෂණය තමයි ඒකග්ගතාවය දැන් මේ වගේ තැන්වලටපත් වෙනකොට ගොඩක් දෙනෙක් හිතනවා දැන් මේ ශුන්්‍යතාවය අරමුණු කරන්න පුළුවන් ශුන්්‍යතාවයෙන් මට ඉන්න පුළුවන් දැන් රාගාදී අරමුණු Tamante ඉන්නේ නැහැ තරහ යන ගතිය අඩු වෙනවා එතකොට ගොඩාක් දෙනකොට හිතෙන්නේ කෙලෙස් දැන් නැති නැති වෙලා කෙලෙස් ගොඩාක් අඩු වෙලා කියලා හිතෙන්න පුළුවන්. එතකොට නමුත් හොඳට මතක තියාගන්න ඕනේ කෙලෙස් නැති වෙලා නැහැ කෙලෙස් අඩු වෙලා නැහැ කෙලෙස් නැති වෙන කෙලෙස් අඩු වෙන කමටහනක් අපි කළෙත් නැහැ තව. තාම එහෙම එක කම්බුනේ මේ සමත කමටහනක් වලු ওই සමත කමටහනේ ලක්ෂණ ටික විතරයි. එතකොට දැන් මෙහෙම තව දුරටත් කළොත් දවල් යම්සේද රැයසේ රැය යම්සේද දවල් ලෙසේ එක විදිහට එළඹ සිටින ආලෝක සංඥා එන්න පුළුවන්. මේ මුළු ශරීරයම බොහොම ප්‍රබෝධමත් ස්වභාවයට පත් වෙන නැවුම් බවකකින් හිත තබාගෙන කටයුතු කරන්න පුළුවන් මට්ටමටත් එන්න පුළුවන්. මේ කෙලෙස් නැති වෙච්ච හින්දා හැම නෙමෙයි. මේ සමතකම තහනේ ලක්ෂණය කෙලෙස්තාවකාලිකව යට ගිහිල්ලා මේ තියෙන්නේ හරියට රබර් රෝලයක් වතුරේ ගුවා වගේ සිද්ධියක් මේ තියෙන්නේ. එතකොට අර මං කිව්වා වගේ එක කමතහනකට හිත තබාගෙන හොඳට වෙන කිසිම අරමුණක් මෙනෙහි නොකොට මේ මෙනෙහි නොකොට Tamante ඉන්න පුළුවන් මේ ශුන්්‍යතාවයේ. එතකොට ඒ දැනෙන ශුන්්‍යතාවයේද කෙලස් අඩු වෙච්ච නිසා කෙලස් නැති වෙච්ච නිසා ඇති වෙන ශුන්්‍යතාවයක් නෙවෙයි මේ සමත්ත කමතහනේ ලක්ෂණයයි කියන එක තේරුම් ගන්නට ඕනේ විසිරිච්ච බව දුරු කරන කෘත්‍ය කළ නිසා විසිරිච්ච බව දුරු කරන කටයුත්ත මේ කමතහනෙන් කළ නිසා ඒ විසිරිච්ච බව දුරු වීම නිසා එළඹ සිටින ගති ලක්ෂණයක් මේ කිසිම අරමුණක් මෙනෙහි නොකොට එක මේ එක නිමිත්තක ඉන්න පුළුවන් අනෙක් කිසි දෙයක් හිතට හසු වෙන්නේ නැහැ වගේ කියන ගතිය ඉපදුනේ කියන එක තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි සමතයක තියෙන ලක්ෂණ ටික. ওই ටික අපි තේරුම් නොගත්තාම නොගත්තොත් තමයි අපිට හිතෙන්නේ දැන් කෙලෙස් ගොඩක් අඩු වෙලා එහෙම නැත්නම් දැන් යම් තැනකට ඇවිල්ලා ඇති යම් මාර්ගඵලයකට ඇවිල්ලා ඇති කියලා රැවටෙන්නේ. ওই වගේ අවස්ථාවකදී නොදන්න කෙනෙකුට ඔයා දැන් මෙන්න මේ අහවල් ඵලයේ ඉන්නේ අහවල් තැනයි ඉන්නේ කිව්වොත් ඉතින් ඇත්ත නොදන්න කෙනා බොරුවකුත් කරනවා නෙමෙයි එයාම හිතා ගන්නවා එහෙනම් මම මේ වගේ තැනක වෙන්න ඇති කියලා. මොකද දැන් Tamange පෙරපසු මනසක් තේරෙනවා, Tamange gati ටිකකුත් තේරෙනවා, වෙනස්කමකුත් තේරෙනවා. ඉතින් ඒ ඒ වගේ වෙලාවකදී කවුරු හරි නොතේරෙන කමට හරි ওই වගේ දෙයක් කිව්වොත් ඇත්තටම කෙනා රැවටෙනවා. ඉතින් නොරැවටෙන්න මේ ලක්ෂණ ටික හඳුනගෙන තියෙන්න ඕනේ. ඒකට ඔය කුමන ආකාරයකට හෝ හිතේ වැඩිම හිතේ දියුණුව මාර්ගඵල වලට අදාළ නැහැ. නමුත් උපකාරක ධර්මයක් මිසක මේ සමතේ කිසිම සම්බන්ධයක් නැහැ මාර්ගඵල සිද්ධියට. ඔය මොන මට්ටමකට ආවත් එහෙම. එතකොට ඔය රාගාදී අරමුණු නොවන තරහ නොවන ඒ වගේම කැමති වෙලාවක් කැමරිතා කමතහනේ ඉඳමින් අනිත් අරමුණු මෙනෙහි නොකොට අනිත් අරමුණු නූපදින විදිහට ශුන්්‍යතාවය වගේ ස්වභාවයක් දැනෙන විදිහට ඉන්න ස්වභාවයට හිත හදාගත්තාම ඕක වැඩි දියුණු කළොත් කල්ප 84000ක් යනකම් ඉන්න පුළුවන්. ඔකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. මේ කෙලෙස් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා. ඒ මොහොතට විතරක් නැති වෙන එකට කියන තදංග වශයෙන් කියලා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ওই ධ්‍යාන මට්ටම් වගේ අවිල්ලා ওই නේව සංඥා නාසඤ්ඤා තලයේ වගේ තැනකට යනකම් යන්න පුළුවන්. ඉතින් ඒක අපේ ජීවිතයෙන් හඳුනා ගන්න ඕනේ ඔය කියන ලක්ෂණ ටික චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් නොයෙක් කරුණු මෙනෙහි නොවන ගතියක් තියෙනවා නම් මෙනෙහි නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒ වගේම හිතට කයට ප්‍රබෝධවත් ගතියක් තියෙනවා නම් ආලෝක සංඥාවක් තියෙනවා නම් ආලෝක නිමිති තියෙනවා නම් මෙන්න මේ හැම එකකම සමත කමතහනක ලක්ෂණ ටිකක් නේද කියලා තේරුම් ගන්නට ඕනේ. ඔය සමතේ උපරිම වැඩුවාම මං කියුවේ රාග විරාග චේතෝ විමුක්ති කියලා ධර්මයේ පෙන්නනවා. රාගයේ විරාග ස්වභාවයට පත් කරගන්න පුළුවන් බවට පත් වෙනවා. එතකොට දැන් අපි ටිකක් කතා කරලා බලමු විදර්ශනාව ගැන විදර්ශනාව කියලා කියන්නේ උඩට හාත්පසින්ම වෙනස් එකක් විදර්ශනාව කියන හරියට දැන් කුකුලෙක් ආහාර ගන්නකොට බිම පහුරු ගා පහු කුකුලෙන් පහුරු ගාලා පහුරු ගාලා පණුව හරි සත්තු හරි කොටලා කනවා ආපහු ටිකක් පහුරු ගන්නවා පහුරු ගාලා කොටලා කනවා අන්න ඒ වගේ විදර්ශනා කරන කෙනා අරමුණ නුවණින් සම්මර්ෂණය කළා අර කුකුලා පවුරු ගන්නවා වගේ නුවණින් සම්මර්ෂණය කළා සම්මර්ෂණය කළා ඇත්තට අවබෝධ කර ගන්නවා ආයත් පවුරු ගන්නවා වගේ ආයත් නුවණින් මෙනෙහි කළා මෙනෙහි කළා ඒක ඇත්තට හිතට තේරුම් ගන්නවා මේ විදිහට මනසිකාර්යය කරනවා ඒක තේරුම් ගන්නවා ආයෙත් මනසිකාර්යය කරනවා ඒක තේරුම් ගන්නවා සම්මා දිට්ඨිය සංකප්පයට සංකප්පය සම්මා දිට්ඨියට කියලා ඒ දෙන්න වුණුන් අතර ගනුදෙනුවක් තියෙනවා එතකොට ඒකෙදි අරමුණු අඩුකම හෝ අරමුණු නැතිකම හෝ අරමුණු ඇතිකම හෝ ප්‍රශ්නයක් නෙමෙයි විදර්ශනා කරන එකට විදර්ශනා කරන කෙනාට අරමුණු ආවත් එකයි අරමුණු නාවත් එකයි නාපු එක එයා අවුස් වෙලා උපද්දලා අරගෙන නුවණින් බලනවා ආපු එකේ එළඹ සිටපු එකේ නුවණින් සම්මර්ෂණය කරලා බලනවා අරමුණු නාපු අරමුණත් ආපු අරමුණේ දෙකේම නුවණ හසුරවන එක විදිහට මේ ඒ නිසා විදර්ශනා කරනකොට ඒකී ස්වභාවය අපි ටිකක් තේරුම් කර ගන්නට ඕනේ අන්න ඒ විදර්ශනා භාවනාවට තමයි කෙලෙස් කියන එක නැති වෙන්නේ. කෙලෙස් කියන එක දුර වෙන්නේ. සමතකම තහනකින් කෙලෙස් නැති උනේ නැහැ. අර සමතේ ලක්ෂණ ටිකකින් ඇතිවෙච්ච gati ටික ඉස්සෙල්ලා මම මතක් කළේ ඒ කෙලෙස් අඩු වෙච්ච නිසා හෝ කෙලෙස් නැති වෙච්ච නිසා නෙමෙයි. එතකොට අපි දැන් බලමු කෙලෙස් නැති වෙන්නේ කොහොමද? කෙලෙස් නැති කරගන්නේ කොහොමද කියලා ඒකෙදී ඇත්තටම කෙලෙස් ඇති බව හෝ නැති බව කියන කාරණාව තමන්ට තේරුම් කරගන්න පුළුවන් ඒකට සාපේක්ෂතාවයකින් ඒ කියන්නේ සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න බව තමන් තුළ නැතිකමට සාපේක්ෂව දත යුතුයි නොදකින්නකම කියන කෙලෙසි තමන්ගාව තියනවා කියන කාරණාව. ඒ විදිහට බලලා මේ කෙලෙස් ගෙවා ගන්නට ඕනේ ගෙවන්නට ඕනේ. ඕකෙදී අපි කලින් කතා කරපු ටිකම කතා කරමු. මම අපි එතනදී විදර්ශනාව කියන ටික ගන්නෙමු මෙහෙම. දැන් විදර්ශනාව කියනකොට විදර්ශනා කියනවා විපස්සනා කියලා කියනවා මේවා pāli සංස්කෘත වචන. සිංහලෙන් ගත්තාම යතහ භූත ඥානය කියන එක තව පැත්තකින් ගත්තාම නිවැරදි දැකීමක් කියන එක විශේෂ දැකීමක් කියන එක මේ වචන වල අර්ථ ටික සාමාන්‍ය ලෝකයා දකින්න දෙයට වඩා ටිකක් විශේෂයකින් දකින බව සාමාන්‍ය ලෝකයා දකින්න දෙයට වඩා විශේෂකින් දකිනවා මොකද්ද සාමාන්‍ය ලෝකයා සත්වයේ පුද්ගලයෙක් කියලා දකින තැනක සත්‍යයේ පුද්ගලයෙක් කියලා දකින තැනක ඒ සාමාන්‍ය ලෝකයා දකින දෙයට පොඩ්ඩක් ඔබ්බෙන් සාමාන්‍ය ලෝකයා දකින දෙයට පොඩ්ඩක් ඔබ්බෙන් මෙතන නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියලා නුවණින් බැලිය යුතුයි. ඒ සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා ඇත්ත ඇති හැටිය නුවණින් බලන එකට කියනවා විදර්ශනා කියලා. එතකොට අපි එතනදී ඒක මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. මම අර වෙනද කතා කරපු විදිහට දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා මෙන්න මෙහෙම අච්චිච්චි තණ්හං ඉද නාම රූපේ මේ නාම රූප දෙකේ තණ්හාව නැති කරගන්න මේ නාම රූප දෙකේ තණ්හාව දුරු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද නාම රූප දෙකේ තණ්හාව අපිට තියෙන්නේ නාම රූප දෙක හැටියට පෙන්ලා නෙමෙයි කෙනෙක් පුද්ගලයෙක් හැටියට පෙන්නලයි. ඉතින් දැන් අපි එතන පවතින ධර්මතාවය මෙනෙහි කරමු ඉස්සෙල්ලා මෙන්න මේ ටික හොඳට හැමෝම වෙන දේවල් මෙනෙහි නොකර මම එක්ක එන්න මේ කලින් මම මතක් කරලා තියෙන දේ නමුත් මේකේ ලොකු කාරණාවක් අන්තිමට පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මේ අච්චෙජ්ජි තන්නං ඉද නාම රූපේ මේ නාම රූප දෙකේ මහාන තණ්හාව දුරු කරගන්න කියලා ලෝකයට පෙන්නලා ඒ නාම රූප දෙක පොඩ්ඩක් බෙදලා පෙන්වනවා. පෙන්වහම ඒකෙන් එක පැත්තක් පෙන්නනවා රූපය කියන එක හොඳට රූපය කියන එක කේස් ලොම් නිය දත් හම්මස් නහර ඒ වගේ කුණුප කොටස් වශයෙන් අනුක්‍රමයෙන් හෝ ප්‍රකට ප්‍රකට කොටස් වශයෙන් බලන්න පුළුවන් එහෙම බලලා කනගුණ ආහාර නිසා මේ රූපේ හැදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආහාරය නිසා මේ රූපය හැදෙනවා. රූපේ ස්වභාවය තමයි පඨියා පෝතේජෝ වායෝ කියන සතර මහා ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් කෙස්ලොම් නියද ධම්මස්නහර කියන කුණුප කොටස් වශයෙන් හෝ නැත්නම් මම අර උපමා කළ තියෙන නැති වර්ෂිවිත්‍යකට උපමා කළා හෝ බලා ගන්න කය කය එබඳුයි එබඳු කය හැදිලා තියෙන්නේ කනගුණ ආහාරය නිසා. ඔන්න දැන් ඒක හොඳට තේරුම් අරගෙන ඒක පැත්තකින් තබා ගන්න සත්වනෝ පුද්ගලනෝ කිසිම සවිඥානික බවක් නැති හැඟීම් දැනීමක් නැති කෙස්ලොම් නියද ධම්මස්නහර මලමිනියක් සී කරගන්නකො මලමිනියක තියෙන කොටස් ටික ඒකෙත් ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුළු වගේ කොටස් ටිකක් තියෙන කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ. ඔන්න ආහාරයේ හේතුව ඒ හේතුයෙන් හටගත්ත ඵලය තමයි මෙබඳු කොටස් ටිකකින් යුක්ත වූ මේ කය. ඒක වෙනමම සිද්ධියක්. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා මේ කය ඇසුරු කරගෙන පවතිනවා අවිද්‍යා සංඛාර කියන නැත්නම් අවිද්‍යා කර්ම කියන හේතු නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය. ඒ විඥානය මේ කනබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාරයෙන් යුක්ත කය ඇසුරු කරගෙනයි පවතින. මේ කය හරියට මේ විඥානයේත් නවාතන් දෙන්න විඥාන නතර වෙලා තියෙන ගෘහයක් වගේ ගයක් වගේ. කයෙන් කරන කෘත්‍යය එච්චරයි. එතකොට විඥාණයට අපිට සැප දුක් විඳින්න විපාක විඳින්න පොළොව සකස් කරලා තියෙනවා. පොළොව සකස් කරපු එක තමයි ඔය මේ රූපය කියලා කියන්නේ. එතකොට ඒ කයේ පිහිටලා තියෙන විඥාණය අවිද්‍යා කර්ම කියන නැත්තම් අවිද්‍යා සංකාර කියන හේතු නිසා හටගත්ත ඵලයක්. ඔන්න දැන් අපි සත්‍ය පුද්ගලයා කියන තැනක තියෙන්නේ දෙපැත්තකින් හටගත්ත ඵල දෙකක්. කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර වලින් යුක්ත කයත් අවිද්‍යා සංඛාර කියලා නැත්නම් අවිද්‍යා කර්ම කියන හේතුන්ගෙන් හටගත් විඥානයේ ප්‍රතිසංයෝගයෙන් තමයි විඥානයේ නැමැති ඵලයක්. මේ කයයි මේ හිතයි දෙක එකට එකතු වුණාම කියනවා නාම රූප නාම රූප කියලා. එතකොට මේ නාම රූප දෙකේදි විශේෂ ස්වභාවයක් තියෙනවා මේ අවිද්‍යා කර්මෙන් හැදුණු විඥාණය මේ රූපේ බැඳෙනවා කනබුන ආහාරයෙන් හැදුණු රූපය මේ නාම ධර්මයන්ගේ ගෙතෙනවා බැඳෙනවා වෙන වෙනම ඇති වුණාට දෙපැත්තකින් ආපු ඵලයක් වුණාට හරියට ගහකුයි වැලකුයි එකට එකලා තියනවා වගේ ඊට පස්සේ ගහේ ඕජාකාරයේ වැල උරා ගන්නවා වැලේ ඕජාකාරයේ ගහට උරා ගන්නවා වගේ මේ නාම රූප දෙකේ ගති කයේ ගතියට අනුව හිතත් හිතේ ගතියට අනුව මේ කයත් කියන දෙක හැදෙන්නේ. මෙහෙම හැදෙමින් මේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි අපි ජීවත් වෙනවා කියලා කරන ඔක්කොම ටික කරන්නේ. මේ කය මලමිණිය වගේ කය කිසිම දෙයක් දන්නේ ඒ බඳු කය ඇසුරු කරගෙන පවතින හිතෙන් උයි රූප බලන්නේ. කය අසුරු කරගෙන පවතින හිතෙනුයි සද්ධාහන්නේ. කය අසුරු කරගෙන පවතින හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ. කය අසුරු කරගෙන පවතින හිතටයි රස දැනෙන්නේ. ස්පර්ශ දැනෙන්නේ. කය අසුරු කරගෙන පවතින හිතටයි gedara sihuna කෙනෙක් sihuna කියලා කියන්නේ. ඒ සිතේට දැනෙච්ච මට්ටම් තමයි අපි ආපහු තව තව සිත් වලින් සිහි කරන්නේ බාහිර රූප මතක් වුණා සිහි වුණා කියලා. නමුත් හොඳට බලන්න කය අපිට හම්බ වෙලවත් නැහැ, ගන්නෙවත් නැහැ. කය උපකාර වෙලා තියෙන සිතට පවතින, සිත ඇසුරු කරගෙන පවතින මේ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කෙරෙන වැඩ ටිකක් තමයි ඔය. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසාම ඉබ්බා තමන්ගේ ඉන්න කටුවත් අරගෙන හැමතැනම යනවා වගේ තමන්ගේ ජී අරගෙන යනවා වගේ මේ විඥානය තමන් ඉන්න කටුව තමන් ඉන්න ගේත් අරගෙන තමයි තැන් තැන් වලට යන්නේ. ඈ තමන්ට යැපෙන්න ඕනේ නිසා. එතකොට අපි පුද්ගලයේ යනවා එනවා කියන තැනක මේ සිතින්ම චේතනා උපද්දලා සිතින්ම ක්‍රියා කිරීමේ වාතයක් ඇති කරවලා ඒ නිසා මේ කය ඉදිරියට අපහු අරගෙන එන්නේ. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්නට ඕනේ ප්‍රධාන වශයෙන් මම ඔය විස්තර කළාට ඒක මෙන්න මෙහෙම අපි මෙනෙහි කොට යුතුයි. අපි කියමු අපිට යාළුවෙක් මිත්‍රයෙක් නෑදෑයෙක් සහෝදරයෙක් හැටියට හම්බ වෙන්න නැත්නම් Taman කියලා හම්බ වෙන අරමුණක් අරගෙන ඒ අරමුණේ නුවණින් මෙනෙහි කරන්නට ඕනේ බලන්නට ඕනේ රූපය අනාත්ම ස්වභාවයට මේ කයේ තියෙන මේ රූපයේ කෙස්ලොම් නේද ධම්මස්නහර වලින් නේද හැදිලා තියෙන යුක්තයි නේද කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා හොඳට බලනවා ඊට පස්සේ කය ඇසුරු කරගෙන පවතිනවා අවිද්‍යා කර්ම කියන හේතු නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් නේද මේ අරමුණු දකින්නේ කියලා අපි බලනවා. කොහොම නුවණින් මෙනෙහි කරනකොට මෙතන නාම රූප කියන ධර්මතා දෙකක් අපිට හම්බ වෙනවා. මේ නාම රූප කියන ධර්මතා දෙකක් හම්බ වුණාට දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? දැන් කිව්වහම අපිට තේරෙනවා ඇත්ත රූපයේ කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ මලමිණියක් වගේ තමයි කියලා තේරෙනවා. කය ඇසුරු කරගෙන පවතින හිත තියෙනවා ඒ හිතට තමයි රූප පෙනෙන්නේ කියන එකත් අපිට තේරෙනවා. අපිට තර්කානුකූලවත් ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද කෙනෙක් මරුණා කියලා කියන්නේ විඥානේ නැති වෙන එක නිරුද්ධ වෙන එක එහෙම වුණාම ඇත්තටම රූප පෙනෙන්නේ සද්ද ඇහෙන්නේ නේද? එහෙනම් හිතට තමයි මේව දැනෙන්නේ කියලා තර්කානුකූලව අපිට හිතා ගන්නත් පුළුවන්. නමුත් දැන් ওই නාම රූප දෙක පෙන්වුවට අපිට ඒක එළඹ සිටින්නේ නැහැ. ඒක එළඹ සිටින්නේ නැහැ. ඒක එළඹ නොසිටින්නට හේතුව මොකද්ද? මෙතනදී ආශ්‍රව කියන කොටසක් තියෙනවා. ඔන්න දැන් මේ මෙන්න මේ ටික තමයි කෙලෙස්. දැන් ওই නාම රූප දෙක නොදන්නා කමට කිව්වේ අවිද්‍යාව කියලා. නමුත් දැනගත්තා ඒකේ එළඹ නොසිටින කමට කියනවා ආශ්‍රව නැත්තම් කෙලෙස් කියලා. දැන් ආශ්‍රවයන්ගෙන් වැහිලා තියෙන කෙලෙසුන්ගෙන් තමයි මේ ඇත්ත වැහිලා තියෙන. ඇත්ත නොදන්නවා නෙමෙයි දන්නවා. දන්නවා වුණාට ආශ්‍රව වැඩි කෙලෙස් වැඩි මේ කෙලෙස් දුරුකට යුතුයි ආශ්‍රව දුරුකට යුතුයි ඕකෙදී මම මහත්ලාට උපමාවක් කියන්නම් කලින් මම කෙටියෙන් මතක් කළා නමුත් ඒක විස්තරව මේක මගේ ජීවිතේ සැබෑම සිද්ධියක් ඇහෙනව නේද ප්‍රශ්න සිද්ධාර්ථ මේ මම පුංචි කාලේ අවුරුදු 11ක් 12ක් විතර වෙනකම්ම මේ ආහාර ගත්තේ වන් අපි. ඉතින් අපේ නෑද සීයා කෙනෙක් හිටියා මම පොඩි කාලේ ඉස්කෝල නිවාඩුවලට සීයාගේ ගෙදර එක්කයි යනවා. දවසක් ඒ සීයා ගෙදර ඉඳගෙන කෑම කන්න හදද්දී 100යි ඔය 100ක් පුතාලා ඔක්කොම එකතු වෙලා මට ඉතින් විහිළු කළා මේ වම් අතින් කෑම කනට ඔක්කොම දකුණු අතින් කෑම කන්නේ වම් අතින් කෑම කන එක. මම ඉතින් වම් අතින් කෑම කෑවේ අම්මලාට උනත් ඒක ඒ තරම් තේරෙන්නේ නැති ඇති. නමුත් මේක පුතේ හොඳ නෑ මේක වැරදි වම් අතින් කන්න එපා කන්න ඕනේ දකුණු අතින් කියලා මට කවුරුත් කියලා දුන්නේ නෑ. කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. කියලා නොදුන්න නිසා මට හරි වැරද්දක් දන්නේත් නැහැ. මං කළේ වම් අතින් කන එක තමයි. ඒක වැරදි කියලාවත් මම දන්නේ මොකද හරි එකක් මම දන්නේත් නැහැ. ඒ නිසා මේක වැරදි කියලා මම දන්නේත් නැහැ. මං ඉතින් වම් අතින් තමයි කෑවේ. ඉතින් මට එදා අර සීයා කියලා දුන්නා පුතේ වම් අතින් කන්න එපා. වම් අතින් සාමාන්‍යයෙන් කන්නේ නැහැ. අපි ඒ ඇසිකිලි කැසිකිලි ගියහම පාවිච්චි කරන ආතනේ පුතේ කියලා විහිළුත් කළා මේ වම් අතින් කන එක හොඳ නෑ කියලා කිව්වා. කියලා මට කිව්වා ඉතින් දකුණු අතින් කන්න හුරු වෙන්න ඕනේ. ඔන්න දැන් මෙච්චර කල් කරපු එක මම වැරදි කියලා කිව්වා. ඊට පස්සේ නිවැරදි එක මට කිව්වා දකුණු අතින් කන්න කියලා. ඔන්න දැන් මට තේරුණා මෙච්චර කල් මම කරපු එක මෙච්චර කල් කාපු විදිහ වැරදි කියලා තේරුණා. දකුණු අතින් එහෙනම් මම කෑම කෑ යුතුයි කියලත් මට තේරුණා. හොතේරණෙම හොඳට තේරුණා, හොඳට වැටහුණා. හොඳට මතකෙටත් හිටියා. නමුත් ඒ වුණාට අවුරුදු 12ක් කෑම කාපු මට තේරුච්ච පමණකින් හුරුව නැති වුණේ නෑ. වම් අතේ හුරුව මේ වචනේ 100කින් ඇහෙනවත් එක්කම වම් අතේ හුරුව මට අතහැරුන්නේ නෑ. ওই වචනේ 100 කියනවත් එක්කම දකුණු අත මට හුරුුනේ නෑ. ඊට පස්සේ මට වැඩක් තිබුණේ. ඊට පස්සේ මට තේරුණේ මේක කොච්චර අමාරුද කියලා. පස්සේ මං අතින් කන එක වැරදි කියලා දැනගෙන දකුණු අතින් කන එක හරි කියලා දැනගත්ත පස්සේ මට වුණා මොකද්ද වම් අත භාවිතා නොකොට කෑම කද්දී පුළුවන් තරම් දකුණු අතම භාවිතා කරන්න. දකුණු අතම භාවිතා කරන්න. හැබැයි මම දකුණු අතින් කෑම කන්න හැදුවට මට හුරු නැහැ. බත් ටික පිඟානේ දැක් කරනවා. අත හැම තැනම ගෑවෙනවා. දකුණු අතින් කන්න මතක් කරගන්න අමතක වෙන හැම වෙලාවකම වම් අත ඉදිරිපත් වෙනවා. බත් පිඟාන ළඟට එන හැම වෙලාවකම වම් අත තමයි ඉදිරිපත් වෙන්නේ. හොඳ සිහියක් පවත්වන්න උනා මට වම් අත ඉදිරිපත් වෙද්දි වම් අතේ කන්නේ නැතුව දකුණු අතෙන් ගන්න. සමහර දවස් වලට වම් අතින් කෑම කාලා භාගයක් ගියාමයි මට මතක් වෙන්නේ. ඒත් මම මොකද කරන්නේ? උත්සාහය කියන්නේ නෑ දැන් කාපු එක කනවා කියලා හිතන්නේ. ඒ වෙලෙම අත හොදගෙන ඉතුරු භාගය කනවා හෝ දකුණු අතින්. මෙහෙම මෙහෙම මෙහෙම උත්සාහවත් වෙන මට මාත්‍යා වම් අතේ තියෙන මේ හුරු අයින් කරලා දකුණු අත හොදු කරගන්න අවුරුදු 30ක් ගිහිල්ලා තිබුණා. මේක මගේ ජීවිතයේ සැබෑම සිද්ධියක්. ඉතින් මම මේක උපමා කරගත්තේ අර මට වම් අතින් කන එක පුතේ වැරදි මේක හොඳ නෑ දකුණු අතින් කන්න ඕනේ කියලා කියලා දෙන්න කවුරුවත් හිතියේ නැති කාලේ මං වම් අතින් කෑවා වගේ අපිට මේ පවතින යථා ස්වභාවය මේකයි මෙහෙම බලන එක හොඳ නෑ මේවා කියලා දෙන්න කවුරුවත් නැති කාලේ අපි සත්‍යයක් ඉන්නේ පුද්ගලයෙක් ඉන්නේ මේ අම්මා මේ තාත්තා දුව පුතා කියලා ඔහොම තමයි අපි කටයුතු කළේ ඔහොම තමයි අපි ජීවත් වුනේ. ඉතින් මෙහෙම කටයුතු කරද්දී මෙහෙම ජීවත් වෙද්දී මේ ඇයව නේද හත්ය. පස්සේ හත්ය. හරි. එතකොට මෙහෙම කටයුතු කරත් මේ කටයුතු කරද්දී මේ ඒ කියන්නේ අපිට මේ සත්‍ය පුද්ගලයේ මේක බලන එක වැරදි කියලා කියලා දෙන්න නැති කාලෙදී මේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි යාළු මිත්‍රයෝ කියලා අදහස් ඇති කරගෙන සත්පුද්ගල භාවයෙන් තමයි අපි ජීවත් වුනේ. අපි මුල් කාලේ දන්නේ හරිද පැත්තකින් කැදුවා මේක වැරදි කියනවත් අපි දන්නේ කොහොම අපි ඉන්නකොට බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා පෙන්නවා අර සීයාමට කිව්වා වගේ පුතේ වම් අතින් කන එක වැරදි කියලා ඒක හොඳ නෑ ඒක වැරදි කියලා කියලා දකුණු අතින් කන්ද කියලා කිව්වා වගේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණාට පස්සේ පෙන්නවා මාන්නේ ඔය සත්‍යයේ පුද්ගලයෙක් කියලා දකින්න එක සත්ත්ව පුද්ගලයෙක් හැටියට දැකලා ඒක ඇතුලේ තව නෑ දයෝ සහෝදරයෝ කියලා මේ බෙදාගෙන මෙහෙම ඇතුළු කරන මේ දකින්න එක වැරදි. මොකද ওই විදිහට දැක්කහම ඕකේ තියෙන දෝෂය මොකද්ද? සත්‍යයේ පුද්ගලයෙක් කියලා දැක්කහම ඒ ඉන්න සත්‍යය පුද්ගලය තමන්ගේ වෙනවා තමන් වෙනවා එතකොට සෙනෙහස කියන එක තණ්හාව කියන එක ඇලීම කියන එක ඇති වෙනවා එතකොට ඒවා නැති වෙච්ච දවසට දුක වෙනවා දුකට හේතුව තණ්හාව තණ්හාවට හේතුව සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් හැටියට දකින්න එක කියලා පෙන්වනවා එතකොට එහෙම සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියලා දකින්න එකේ එක වැරදි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ අපි සත්‍ය පුද්ගලයා කියලා බලන තැනක තියෙන නාම රූප කියන ධර්මතා දෙකක්. අර මම ඉස්සෙල් විස්තර කළ විදිහට මෙතන තියෙන නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ මෙන්න මේකයි ඇත්ත. මෙන්න මේ නාම රූප කියන ධර්මතා දෙක දකින්න මෙන්න මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ මේ නාම රූප කියන ධර්මතා දෙක තියෙන තැනක සත්‍ය පුද්ගලයේ කියලා ඔය ඇති කරගෙන ඉන්න අදහස වැරදි ඔය වැරදි අදහස නිසා යෝගලන්ට තණ්හා වැටිලා දුක එන්නේ කියලා පෙන්වනවා. එතකොට දැන් ඔන්න අපිට පෙන්වුවා අර සීයා මත වම් අතින් කන්න එක වැරදි පිටේ දකුණු අතින් කන්න කියලා පෙන්වන්නේ පෙන්වාට ඒක ඇත්ත දැනගත්තට හුරුව ගියේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පුද්ගලය කියලා දකින්න එක වැරදි යොහම බලන් දෙපා. ඕකට දුක එනවා. දුක වෙන්න තියෙන මාධ්‍ය ඕක කියලා පෙන්නලා ඒ නිසා නිවැරදි දේත් පෙන්වුවා මේ නාම රූප කියන ධර්මතා දෙක පිරිසිඳ දකින්න. එතකොට සත්‍ය පුද්ගලයක හැටියට පෙනෙන්නේ නැහැ, තණ්හාව වේදෙන්නේ නැහැ, දුක එන්නේ නැහැ, දුකෙන් මිදෙන්න පුළුවන් කියලා පෙන්වුවා. දැන් බුදුරජාණන් වහන්සේ ওই ටික කිව්වා කියලා, ওই වචනේ මම ඕගලන්ට කිව්වා කියලා, ඕගලන්ට මේ නාම රූප දෙක එක පාට එළඹ සිටින්නේ නැහැ. සත්පුද්ගල හුරු එකපාරට ගෙවෙන්නේ දැන් තමයි ඕගලන්ට වැඩක් තියෙන්නේ. මොකද මේ නාම රූප දෙක නොදන්නා කාලෙදි අර මම දකුණු අතින් කෑ යුතුයි කියන එක නොදන්නා කාලෙදි වම් අතින් කාල හුරු වුණා නම් දකුණු අතින් කෑ යුතුයි කියන එක දැනගත්තාත් වම් අත තාම හුරුයි මට. ඒ හුරුව දැන් ගෙවන්න දකුණු අතින්ම කෑ යුතුයි. ඒ වගේ නාම රූප දෙකක් තියෙන්නේ සත්‍ය පුද්ගලෙක් හැටියට මේ දකින්න එක වැරදි කියලා කියලා දුන්නාම නාම රූප දෙකක් හැටියට බැඳිය යුතුයි කියලා කියලා දුන්නාම ඔන්න දැන් සම්මා දිට්ඨිය ඇත්ත අපි දන්නවා. ඇත්ත දකිනවා. දැන් වැරද්දක් තේරෙනවා මෙහෙම බලන එක. නමුත් දැන් අපිට කළ යුතු වැඩක් තියෙනවා. මේ කළ යුතු වැඩක් තියෙනවා. මොකද්ද දැන් මේ වැරදි හුරුව අයින් වෙන තාක් නිවැරදි ජීවිතයට එකතු වෙන තාක් හුරු වෙන තාක් කරන්නට ඕනේ. වම් අතේ හුරුව ගෙවිලා දකුණු අත හුරු වෙනකම් මට කැම කන්න උනා වගේ නාම රූප දෙක පෙනෙන මට්ටමට හිතන්ද නෙමේ පෙනෙන මට්ටමට ඇහෙන් බැලුවත් හිතින් හිතුවත් මෙතන පවතින ධර්මතාවය මේකයි කියලා නුවණට හැපිලා පවතින ජීවිතයට හැපිලා පවතින මට්ටම එළඹ සිටින තාක් සත්‍ය පුද්ගලයෙක් හැටියට දැක්කපු බල්ලපු මේ හුරුව ගෙවෙන තාක් අපිට දැන් කරන්න වැඩක් තියෙනවා ඔනෝක තමයි විදර්ශනාව කියලා කියන්නේ. දැන් තමයි කරන්න යමක් තියෙන්නේ. මොකද මේ ඇත්ත අහගත්ත පමණකින් වැරදි හුරුව නැති වෙන්නේ නැහැ. දැන් නාම රූප දෙක නොදන්නා කාලෙදී පුද්ගලයේ පුද්ගලයේ පුද්ගලයේ කියලා බලලා අපි බැලුවා බලලා බලලා බලලා බලලා බලලා දැන් ඒක හුරුයි. දැන් අපිට නාම රූප දෙකක් තියෙන්නේ මෙතන කියලා දැනගත්තා. වැරදි හුරුවම ඉදිරිපත් වෙනවා. දැන් අපිට උන්න සම්මා සතිය කියන එක ඕනේ ওই විදිහට. එතකොට සම්මා වායාම ඕනේ ඔන්නොතෙන්ට. ඒකයි දැන් සතිපට්ඨානෙ උනත් බලන්ද කියන හැටි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. කෙලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියකින් ඒ කියන්නේ දැන් මෙතන නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ කියලා දැකලා පුද්ගල සංඥාව ගෙවා ගන්න ඕනේ කියන නුවණකින් ඒක සිද්ධ වෙන විදිහට සිහිය තබන්න මේ කය කෙරෙහි. කය අනුව බලන්න ඕනේ නිකන් නෙමෙයි මොකද්ද කෙලෙස් තවා ගන්න වැරැතුනේ දුකෙන් මිදී ගන්න ඕනේ කියන උත්සාහය ඇතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියෙන් සම්මා දිට්ඨිය මොකද්ද? සත්‍ය පුද්ගලක හැටියට දැක්කොත් තණ්හාව ඇති වෙනවා තණ්හාව ඇති වුණොත් දුක ඇති වෙනවා දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕන තණ්හාව නැති වෙන්න නම් දුවා පුතා කෙනෙක් කියලා දකින සත්පුද්ගල හැඟීම නැති වෙන්න ඕන එහෙම නැති වෙන්න නම් නාම රූප කියන ධර්ම සාධක බලන්න ඕන මේ දුක දුක ඇතිවීමත් දුක නැතිවීමත් කියන මෙන්න මේ ටික තමයි දැන් සම්මාදිට්ඨිය අපේ එහෙනම් දැන් අපි හිත තබන්නට ඕනේ කය කෙරෙහි සිහිය තබන්නට ඕනේ නුවණ යොමු කරන්නට ඕනේ කොහොමද මෙන්න මේ නාම රූප කියන දෙක බලන්න එතකොට දැන් විදර්ශනාව කියලා කිව්වේ කෙලෙස් නැති කරන්න හදනවා කියලා කියන්නේ ඔන්න ඕකට දැන් ඔගොල්ලන්ට හොඳට තමන්ව බලාගත්ත හැකි කන බුන ආහාරයෙන් යුක්ත මේ කයත් කය අසුරු කරගෙන පවතින චිත්තජයතික ටිකක් ඒකෙන් කිරණ වැඩ ටිකක් ඕගලන්ට පේන්නේ නැතුව පුද්ගලයෙක් පේනවා නම් ඒ මේ පුද්ගලයෙක් පේන්නේ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමක් දැනෙන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි. ඔය නාම රූප දෙකක් තියෙන්නේ කියන එක නොදන්නා කාලෙදී පුද්ගලයේ පුද්ගලයේ කියලා බලපු හුරුව තමන්ගේ මනසේ ගෙවිලා නැතිකම ඔය තියෙන්නේ. ඒ පුද්ගලයේ පුද්ගලයේ කියලා බලපු හුරුව තමන්ගේ මනසේම හැපිලා ඔය පවතින්නේ. ඒ නිසා විදර්ශනාව තමයි හැම වෙලාවෙම සත්ව පුද්ගල භාවයට හම්බ වෙන අවිඥානික හැම වස්තුවක්ම Taman ඉදිරිපිටට එද්දී මනෝමයෙන් හරි පංච විඥානයේ ඉදිරියට හරි එන හැම වෙලාවකදීම අපිට තියෙනවා කරන්න වැඩක් මොකද්ද අපිට සත්‍යය පුද්ගලයා කියලා හිතෙන හැම තැනකම නෑ එතන තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතාවයක් නේද කියලා කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් වේන ආහාරයෙන් යුක්ත රූපයක්. ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යාව කාරණෙන් පැමිණි විඥානයත් ඒ සිතෙන් මේ රූප බැලීම් ඇහිම් ආදී මේ කටයුතු ටික කරනවා නේද කියලා මෙන්න මේ වගේ දෙපැත්තට මෙනෙහි කළ යුතුයි. ඔහොම මෙනෙහි කරලා මෙනෙහි කරලා කොච්චර දුරට කල යුතුද මේ ආශ්‍රවයක් ඡය වෙනකන් මේ සත්‍යයේ පුද්ගලයේ කියන දැකීම සත්‍යයේ පුද්ගලයේ කියන දැකීම තමන් තුල ගෙවෙන තාක් මේක කටයුතු. එහෙම නැතුව අර සත්‍යයේ පුද්ගලයේ කියලා පෙනෙන්නේ සත්‍යයේ පුද්ගලයේ ඉන්න හින්දා නෙමෙයි මෙන්න මේකයි ආශ්‍රය කියන එක මතක තබා ගන්න. එතකොට විදර්ශනාවේ ලක්ෂණය තමයි මොකද කෙලෙස් නැති කරන එක. ආශ්‍රයක් ඡය කරන එක. දැන් බලන්න ආශ්‍රයක් ඡය කරන්න තියෙන්නේ. ඡය කරනවා කියලා කියන්නේ ගෙවන්න තියෙන්නේ. දැන් ඕනම දෙයක් ගෙවනවා කියලා කියන්නේ දැන් ගලක් වුණා. කහ කෑල්ලක් වුණා. නැති කරන එක වෙන එක, ගෙවන එක වෙන එකක්. ඒක උරච්චි කරලා උරච්චි කරලා ගෙවන්න ඕනේ. ඒ වගේ මේක තියෙන්නේ ගෙවලා දාන්න ක්ෂය කරන්න තියෙන්නේ මේ ආශ්‍රය ක්ෂය කරන්න පුද්ගලයේ සත්‍යයේ කියන අදහස කියලා කියන්නේ මේක දැන් ආශ්‍රයයක් කෙලෙසයක් මොකද්ද මේ පුද්ගලයෙක් සත්‍යයක් කියලා බලපු හුරුවක් තියෙන ඇත්ත නොදන්නා කාලෙදී මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියලා නාම රූප දෙකක් තියෙන්නේ කියලා නොදන්නා කාලෙදී අපි පුද්ගලයේ පුද්ගලයේ පුද්ගලයේ කියලා බැලුවා. එදා අපි ඕක වරදක් කියලාවත් දැනගෙන හිටියේ නෑ, දන්නේත් නෑ, අපිට කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ නැත්තම් මේ ජීවිතේ නෙමෙයි මේ සසරේ කවදාවත් අපි දන්නේ නෑ ඕක වැරදි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ වටිනාකම තේරෙන්නේ නූපම මාර්ගය උපද්දනවා. එතකොට ලෝකෙට බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම සැපක් කියලා කියන්නේ මේ දුක නැති කරන මාර්ගය මතු කළා දෙනවා යටපත් වෙලා තියෙන ඇත්ත හෙලි කළා දෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පෙන්නවා ওই බලන ක්‍රමයේ වැරදි ඕකේ තියෙන ආදීනව ටිකක් පෙන්නවා ওই බලන ක්‍රමය බැලුවොත් දුක කියන එක තමන්ගේ ජීවිතෙන් නැති වෙන්නේ තමන් දුක එන්නේ ওই වැරදි දෘෂ්ටිය නිසායි වැරදි අදහස නිසායි වැරදි අදහස නිසා ඍජුවම දුක එන්නේ වැරදි අදහස නිසා අපිට පෙනෙන්නේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැකීමක් ඇති වෙනවා සත්‍ය පුද්ගලෙක් කියලා ඇත්ත තමයි මොකද නාම රූප දෙකක් කියන්නේ කියන එක නොදන්නාකම ඒ නොදන්නාකම නිසා දකින්නේ සත්‍ය පුද්ගලෙක් එතකොට ඉන්න සත්‍යය හෝ පුද්ගලය තමන්ගේ හෝ තමන් හෝ කෙනෙක් හෝ දෙයක් හෝ වෙලා තණ්හාව ඇති වෙන තණ්හාව ඇති වෙලා දුක ඇති වෙනවා. ඉතින් මේ වැරදි කියේ දුක එන නිසා. ඉතින් මෙන්න මේ ටික පෙන්වහම පෙන්නලා බුදුරජාණන් වහන්සේ දුක නැතිව ඉන්න නම් තණ්හාව නැති වෙන්න ඕනේ. එහෙමනම් මේ වැරදි දැකීම නැති වෙන්න ඕනේ. සත්‍ය පුද්ගල කියන වැරදි දැකීම නැති වෙන්න ඕනේ. වැරදි දැකීම නැති වෙන්න නම් ඒකට වෙන ක්‍රමයක් නැහැ. නිවැරදිව දකින්න සම්මාදිට්ඨි ඇත්ත ඇති හිතේ දකින්න. මේ දුක නැති කරන මාර්ගයක තියෙන මොකද සම්මාදිට්ඨි ඇත්ත දකින්න. කියලා ඇත්ත කියලා දුන්නා නාම රූප දෙක. දැන් අපි ඇත්ත නොදන්නවා නෙමෙයි දන්නවා. දැන් මිත්‍යා දෘෂ්ටිය නැහැ. සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ ඇත්ත දන්නවා, අහලා දන්නවා. හැබැයි ඒක තමන්ගේ දැකීමක් වෙලා නැහැ. කල්යාණ මිත්‍රයසුර පර්තෝගෝසය කියන තැන සම්මා දිට්ඨියේ මුල් අංග දෙක ලැබිලා තියෙනවා. දැන් අපිට ඕනේ ආධ්‍යාත්මික යෝනිසමනස්කාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියලා ඔන්න ඔය දෙක සීලයක පිහිටල සමතකම තහනකින් හිත වඩමින් දැන් ඔන්න ඔය ඇත්ත සිහි කරන්න. ඕගොල්ලෝ දන්නවා මේ ඇත්ත සිහි කරන්න මොකටද? මේ ආශ්‍රවයක් ශේකර ගන්න කියලා දැනගන්න. මොකද මොකද ආශ්‍රවේ නාම රූප දෙක නාම රූප දෙකක් හැටියට නොදන්නා කාලෙදී පුද්ගලයේ පුද්ගලයෙක් කියලා ඇසුරු කරපු වැරද්දක් තියෙනවා අපිට දැන්. අද සත්‍යයක් කියලා පුද්ගලයෙක් කියලා කෙනෙක් යනවා කෙනෙක් යනවා මම යනවා කියලා මේ අපේ හිතේ හැපිලා හිටින්නේ අපිට දැනෙන්නේ එහෙම කෙනෙක් ඉන්න හින්දා මම ඉන්න හින්දා නෙමෙයි මේ ආශ්‍රය නිසායි මේක තමන්ගේ කෙනා කෙනාගේ సంతානය හැපිලා පවතින හුරුවක් වැරදිද ආශ්‍රය කියලා කියන බොහෝ කල සිට පැවතෙන කෙලෙස් මෙන්න මේ කෙලෙස් ගෙවිය යුතුයි කියලා දැනගන්න දැනගෙන අන්න ඒක ක්ෂය වෙන විදිහට නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර අර නාම රූප දෙක ප්‍රකට වෙන විදිහට බලබල පුද්ගල සංඥාව ගෙවන්න වෙහෙතන එකට කියනවා ඔන්න විදර්ශනා භාවනා කරනවා කියලා. ඒකෙදි 1000ක් හිටියත් එයාට ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා හැමතැනකම 1000ක් ඉන්නවා කියන තැනකක් තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයක්. ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්ම කියන හේතුගෙන් පැමිණි විඥානයක් මේ නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ හැමතැනකම. ඒ ධර්මතා දෙක නොදන්නා කම නිසා පුද්ගලයෝ ගොඩක් ඉන්නවා සත්වයෝ ගොඩක් ඉන්නවා කියන අදහසක් ඇති කරගෙන ඉන්නවා නේද අපි ජීවත් වෙන්නේ අපි එක්කමයි දහහක් දෙනා හදාගෙන දහහක් දෙනා තුල අපි ඉන්නේ කියන කාරණාව Tamanට තේරෙයි එකයි කැලේට ගියත් එයා ඉන්නේ තනියම නෙමේ තණ්හාව දෙවෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් වෙලාවකදී විදර්ශනා ඥානයෙන් යුක්ත කෙනා දාහක් නැද්ද හිටියත් ඉන්නේ යා තනිය. මොකද නාම රූප කියන ධර්මතා දෙකක් දකිනවා මිසක සත්‍ය පුද්ගලයෝ කියන මට්ටමින් නිදිලා ශුන්‍යතාවයකින් ඉන්න පුළුවන්. සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ Tamange సంతානේ ශුන්‍ය නම් අන්නේ ශුන්‍යතාවය. සත්ත්ව භව Tamange මනසේ නැත්තම් පුද්ගලයෙක් කියන හැඟීම තමන්ගේ సంతානය නැතිනම් අන්නේ ශුන්්‍යතාවයේ ආර්ය ශුන්්‍යතාවය. අර අරමුණ නැති ශුන්්‍යතාවය සමතේක ලක්ෂණයක් ඒක රාග විරාග චේතු විමුක්තිය. මෙතන තියෙන්නේ අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය. ඒ නිසා මෙතනදී සත්තු භාවයෙන් පුද්ගල භාවයෙන් ආත්ම භාවයෙන් තමන්ගේ මනස ශුන්‍යයිද කියලා බලන්න. තත්ත්ව භාවය තමන්ගේ මනසේ තියෙන සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් මනස මිදෙන තාක් ඉබඳු ආර්ය ශුන්‍යතාවයක් ඇති වෙන තාක් ඕගොල්ලෝ මේක කරන්නේ. එතකොට විදර්ශනාවේ ලක්ෂණ ටික තමයි මොකද්ද? විදර්ශනාවේ කෘත්‍ය තමයි මොකද්ද? මේ වැරදි දැකීම දුරු කරන එක. ඒකේ ලක්ෂණය මොකද්ද? ඇත්ත ඇති හැටි පෙන්වන එක. මේ නාම රූප දෙක තියෙන්නේ කියන එක නොපෙනෙන බවට සාපේක්ෂව දකින්න අපි අපේ මනසේ තාම ආශ්‍රව ගෙවිලා නැහැ. කෙලෙස් ගෙවිලා නැහැ කියලා. කෙලෙස් ගෙවිලා නැහැ කියලා දකින්න තියෙන සාක්ෂිය කෙලෙස් තියෙනවා කියන තියෙන සාක්ෂිය අපිට අපේ මනස නෙමෙයි. අපේ මනසේ රාගයක් එන නොවන බව නෙමෙයි, තරහ නොවන බව නෙමෙයි, හිත සමාහිත බව නෙමෙයි. මේ ඇත්ත පේනවද නැද්ද කියන කාරණාවයි ඒකට තියෙන සාක්ෂිය. ඇත්ත පෙනෙන පෙනෙනවා නම් හා කෙලෙස් නැහැ. මොකද කෙලෙස් නැතිනම් ඇත්ත පේනවා. ඇත්ත පේන්නේ නැත්නම් තියෙන්නේ ආශ්‍රව තුනයි. කියන මෙන්න උඩට මතක තබා ගන්න. මතක තබාගෙන අර හිතේ සමාධිය නිසා ඇතිවන ලක්ෂණ වලට ලෝකය රැවටෙද්දී මේක චිත්ත සමතයකින් ඇති වෙන ලක්ෂණයක් ලක්ෂණයක් ඒ තුලින් කෙලෙස් නැති වුණා කියලා සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සමතේ ලක්ෂණයයි කියලා දෙන්නම නොරැවටෙන්න හඳුනගෙන රැවටෙන අය ටික ටික හරි දැනුවත් කරන්න මේක ඇත්ත මෙන්න මේකයි කියලා. ඒ වගේම කෙලෙස් නැති වෙනවා කියලා කියන්නේ මේ ආශ්‍රවදි වෙන්නට ඕනේ ඒ කෙලෙස් නැති වුණා කියලා දකින්න තියෙන සාක්ෂිය තමයි මොකද්ද? අරමුණු නූපදින බව, අරමුණු නොවන බව, තරහ නොවන බව, රාගය නොවන බව නෙමෙයි. අකුසලය නූපදින බව නෙමෙයි ඒකට තියෙන සාක්ෂිය. ඇත්ත පේනවද කියන පැත්ත ඒකට තියෙන සාක්ෂිය. සමතේ ලක්ෂණය තීරණය කරන්න තියෙන වැරද්ද නොවන විදිහට. වැරද්ද නූපදින බව තමයි සමතේ ලක්ෂණය. ඒ නිවැරදිද දැකපු හින්දා නෙමෙයි වැරද්ද නූපදින්න ප්‍රයෝගයක් කරපු නිසා. නමුත් විදර්ශනාව දකින්න තියෙන ලක්ෂණේ වැරද්ද නරකදී තමන්ගාව නැහැ කියන එකෙන් නෙමෙයි. හරි දේ පේනවාද හරි දේ එළඹ සිටිනවාද කියන තැනට සාපේක්ෂව විදර්ශනාව කියන එක මනින්ද තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන එකට සාපේක්ෂවයි කෙලෙස් නැද්ද කියන එක මනින්ද තියෙන්නේ. ඒ නිසා ඒ බවස් ගන්නවා නම් හොඳයි කියන එක මතක් කරනවා මොකද මේ ටික මතක් කළේ මම මේ කමතහන භාවනා කමතහනක් වඩනකොට යම් යම් පෙරපසු විශේෂයන් තියෙනවා තමයි ඒව නොදැනෙනව නෙමෙයි නමුත් අපි ඒවෙන් කරන ලක්ෂණ කෘත්‍ය ටික නොදන්නවා වුණාම අපි ඒකට රැවටෙනවා ඉතින් ඒ නිසා අපිට සසර පින ඇති කොහොම හරි මේ ආශ්‍රයක් ශේ කරගන්න ඉතින් ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න මගේ වචනේට හරියි. මේ ඕගොල්ලෝ කටයුතු කරලා වැරදුනොත් ඕගොල්ලෝම බේරගන්න දෙන්නේ ඒ නිසා හැම කෙනෙක්ම නුවණින් කටයුතු කරන්න මේ කියන එක ලැබෙනවද නැද්ද කියලා තම තමන්ට ආවේනික වෙච්ච මනසකින් බලන්න පුළුවන්. මේ කතා කරන හැම දෙයක්ම මම මාත් වෙලාට හිතන්න පුළුවන් මට්ටමක කියන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වොත් මේ රූප කලාප බිදි බිදි යනවා කියලා ඕගලන්ට කවදාවත් තේන්නේ නැහැ. එහෙයි කියන්න විතරයි වෙන්නේ. නමුත් එහෙම තැනකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට හැට පේන මට්ටමක. එතකොට ඒ නිසා ඒ පෙනෙන මට්ටමේ ඉඳන් පටන් ගන්න. අපිට ඕනේ ගොඩාක් ගැඹුරු දේවල් නෙමෙයි ගැඹුරු දර්ශන නෙමෙයි සරල දෙයක් උනත් අතනහැර කරන්න. ඉතින් සිටියෙන් ගත්තාම එක කාරණාවක් මතක් කටයුතුයි ඒ තමයි සත්‍යයක් පුද්ගලයෙක් කියලා හරි ආත්මයක් කියලා හරි අපිට පෙනෙනවා නම් අද දවසේදී ඒ පෙනෙන්නේ එහෙම ධර්මතා තියෙන හින්දා නෙමෙයි ඇත්ත නොදන්නා කාලෙදී ඇති කළ වැරදි හුරුව මේ අපේ මනසෙම හැපිලා පවතිනවා ඕක ගෙවන්න පුළුවන් එකක්. ඕක නැති කරන්න පුළුවන් එකක්. ඕක ක්ෂය කරන්න පුළුවන් එකක්. ඕක ගෙවන්න, ඕක ක්ෂය කරන්න, ඕක නැති කරන්න කියලා වෙන ක්‍රමයක් නෑ. ඒකට තියෙන සම්මාදිට්ඨිය. නිවැරදි දේ දකින්නත්, වැරදි දේ අතහරින්නත් තියෙන්නේ සම්මාදිට්ඨිය ආර්ය ශ්‍රාංග මාර්ගයේ විතරයි. ඒ නිසා දැනට ඔන්නෝය මං කියපු ටික පොඩ්ඩක් හැමදෙනාම නුවණින් මෙනෙහි කරලා බලනද ඒ එතනින් පටන් ගන්න කියලා මතක් කරනවා මේ නාම රූප දෙක දකින්න එක ඊට ඔය දැන් මම මතක් කළ තැන ඉඳලා තව ඊතා සියුම් මනෝ විඥාන සම්පස්සය හරහා නාම රූප දෙකම ප්‍රකට කරගෙන එතන සත්පුද්ගල භාවයෙන් මිදෙන තැන දක්වාම අපිට යන්න ගමනක් තියෙනවා අපිව අරගෙන යනවා හැබැයි අපිට පටන් ගන්න තියෙන මෙතනින් මේ ටික පටන් ගන්න ආමුදුරනේ කොහොමද මනෝවිඤ්ඤාණ සම්පත්‍ය හරහා නාම රූප බලන්නේ කියලා මගින් අහන්න එපා මොකද මේ ආරම්භය નિවරදී නම් ඕගොල්ලන් වෙතෙන්ට අරගෙන යයි. ඒ නිසා මේ පළවෙනි පන්තියේ ඉඳලා 10 පන්තිය ගන්න කොහොමද කියලා බලන්න ඕනේ නෑ. ඉතින් මෙන්න මේ දහමේ ඒ නියම ස්වභාවයෙන් හඳුනාගත්තේ නැති එකත් වර්තමානය තුළ බොහෝ දෙනෙක් රැවටෙන්නත් රවට්ටවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නොරවටෙන්නත් නොරවටවන්නත් මේ අවබෝධය වටී. කියන එක මතක් කරනවා. ඒ නිසා මේ සමතේ ලක්ෂණය ටිකක් වෙනම දැනගන්න විදර්ශනාවේ ලක්ෂණ ටිකක් දැනගන්න ඒවා කෘත්‍ය ටිකක් දැනගන්න. එතකොට ආශ්‍රයක් ඡය කරන්නයි තියෙන්නේ. ආශ්‍රයන්ට හේතුව හොතට බලන්න අවිද්‍යාව. ඒ කියන්නේ නාම රූප දෙක නොදන්නා කමයි සත්‍ය පුද්ගලික කියලා වැරදි වැරද්ද ඇසුරු වෙන්න හේතුව. එතකොට අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රව නැති කරන්න වෙනවා. මේ නාම රූප කියන දෙක දැකලා ඒක භාවිතා කරලම තමයි මේ වැරදි හුරුව ගෙවන්න තියෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. මේ අන්න එහෙමයි කෙලෙස් නැති වෙන්නේ කෙලෙස් නැති කරන්න වෙන්නේ. එතකොට ඒකට අපිට අරමුණු මොනතරම් ඉදිරියට ආවත් ඒක තමන්ගේ කමඨහනට භවනාවට බාධාවක් නෙමෙයි කියන එකත් මතක් කරනවා. දැන් ප්‍රශ්න එහෙම අහනවා නම් අහන්න පුළුවන් මට ප්‍රධාන වශයෙන් කියන්න ඕන ටික මම පොඩ්ඩක් මතක් කළා. අපි ඒ ගැන කතා කරමු මේකේ මොන හරි දැනගන්න මොන හරි තියනවද? ඔව් දැන් මෙහෙමයි. දැන් අපි අර මතක් කළා මම දැන් නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියලා නොදන්නා කාලේ අපි සත්පුද්ගල භාවයෙන් හිටියනේ. ඊට පස්සේ අපිට කියලා දුන්නා සත්පුද්ගල භාවයෙන් බලන්න එක වැරදි. මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලන්න ඕනේ දැක යුතුයි කියලා කිව්වා. එතකොට අපි දැක්ක ඇත්ත එහෙනම් නාම රූප දෙකක් එහෙනම් මේ සත්පුද්ගල භාවයෙන් පෙනෙන්නේ ඒ ඇත්ත නොදන්නා කාලේ ඇසුරුකුළු වැරදි ඇසුර. එහෙනම් මේක ගෙවන්න ඕනේ. ගෙවන් වුණාට මේ ඇසුර බලවත් වැඩි නම් අර ඇත්ත දකින්න එක ගොඩාක් දුබල නම් මේ වැරද්දම ඉදිරිපත් වුණා වේගය. ඕකට තමයි අපි කෙලස් නම් කරන්නේ ඕගය කියලා යෝගය කියලා. ওই වැරද්ද යොදවන නිසා යෝගය කියනවා. වැරද්දට අනුව ගහගෙන යන නිසා ඕගය කියනවා. වැරද්දම ඇසුරු වෙන නිසා ආශ්‍රව කියනවා. ওই ඔක්කොම නම් ටික තියෙන තොතෙන්ට. එතකොට මේ වෙලාවේදී මේ වැරද්ද ඉදිරිපත් වෙන බලය අඩු කරගන්න අපිට තව උපායක් කරන්න වෙනවා. මම ඕකෙදි කියන්නේ දැන් කෙනෙකුගේ කකුලේ තුවාලයක් ඇති වෙලා තියෙන තුවාලයට බෙහෙත් දාන්න ගියා. තුවාලයට බෙහෙත් දාන්න බෑ. මොකද සීනියමාරුව. දැන් තුවාලයට බෙහෙත් දාන්න එක නතර දාන්න ඉතරලා දැන් වෙන බෙහෙතක් කරන්න වෙනවා. මොකද සීනි අඩු කරන්න බෙහෙත් දෙන්න වෙනවා. සීනි අඩු කරන්න බෙහෙත් විදින්න එක මේ තුවාලෙට බෙහෙත් දානවා නෙමෙයි. නමුත් තුවාලෙට බෙහෙත් දාන්න වෙන පරිසරය හදන්න. තුවාලෙට බෙහෙත් අල්ලන පරිසරය හදන්න. ඒ වගේ දැන් අපි විදර්ශනා කරන්න ගියා නමුත් මේ ඇත්ත බලන්න ගියා නමුත් වැරද්ද බලවත් වැඩි. දැන් අපිට වෙනවා වැරද්ද බලය ටිකක් අඩු කරගන්න. ඒ වැරද්ද බලය අඩු කරන එක අර නිවැරද්ද දකින්න එක නෙමෙයි. අර තුවාලට බෙහෙත් දානවා නෙමෙයි. ඒ වගේ සමත කමඨහන කියන්නේ අන්න වැරද්ද බලය අඩු කරන එක. ඒ වැරද්ද බලය අඩු කරන්නේ නිවැරද්ද බලාගන්න උපකාරී පිණිසයි. ඒකයි අර වැරද්ද බලය අඩු කරගන්න කරන දේ නිවැරද්ද හෝ වැරද්ද බලය අඩු කරනකොට ඇතිවෙන gati ටිකෙන් නිවැරද්දක් දැක්ක නිවැරද්දක් දැකීම නිසා සුවපත් වුණා කියලා ඕගොල්ලෝ රැවටෙන්න එපා කියන එක මම කියන්නේ. දැන් ওই සමත කමඨහන කියන්නේ ඒ කියන්නේ දැන් මේ කරන්නේ මේ බෙහෙත් ඉන්නේ ඉන්සුලින් දෙන්නේ මොකටද? දැන් මේ තුවාලේ සනීප කරන්න නෙමෙයි. තුවාලේ සනීප වෙන්න නෙමෙයි. ඒ දැන් දෙන්නේ ඒක මේ සීනි අඩු කරන්න. සීනි අඩු කරලා අඩු කරලා අඩු කරලා දැන් තුවාලෙට බෙහෙත් දාලා තුවාලේ සනීප කරන එක තමයි අපි බලාපොරොත්තු ඉන්සුලින් ගහලා බෙහෙත් දැම්මහම ඒ බෙහෙතෙන් මේ සීනි අඩු වුණා කියලා අඩු වුණාම දැන් හරි කියලා සතුට වෙන්න පුළුවන්. බෑ තාම තුවාලේ හොඳ වෙලා නැහැ. තුවාලේ හැම අපේ මූලික බලාපොරොත්තුව නෙමෙයි දැන් මේ ඉන්නේ අපි දෙවෙනි අධ්‍යයනය. ඒ වගේ දැන් ওই විදර්ශනාව කරනකොට විදර්ශනාව කියලා කිව්වේ අපි දැක්ක ඇත්ත ඇත්ත දකින්නකොට මෙච්චර කල හිටියේ බොරුව කියලා දැක්කා එහෙනම් දැන් ඇත්ත තුල ජීවත් වෙන්න බොරුව ගෙවා ගන්න ඕනේ කියලා දැක්කා දැක්කට බොරුව බලවත් වැඩි දැන් වෙනවා අපිට අර සීනියම් වලට දෙනවා වගේ බොරුව බලවත්කම අඩු කරන්න එකක් ඒකට ගන්නවා අපි සමත කමඨහන. දැන් සමත කමඨහන කියන්නේ ඇත්ත දකින්නවා නැත්නම් ඒ කමඨහන කරනකොට ඇති වෙන ප්‍රතිඵල ටිකෙන් අපි මේ ආශ්‍රයක්ෂය වෙනවා එහෙම නෙමෙයි. මේ බොරුවේ බලවත්කම අඩු කළාම ඊට පස්සේ අපිට පුළුවන් අර තුවාලට බෙහෙත් කරන්න වගේ අන්න ඇත්ත බලන්න පුළුවන්. ඇත්ත දකින්න පුළුවන්. ඇත්ත දකින්න උපකාරයි. ඒ නිසා සමත කමඨහන හැම වෙලාවෙම ඇත්ත බලන්න උපකාරී ධර්මයක් කියලා තබා ගන්න. එතකොට මේ බැරි වෙලා ඊට පස්සේ සීනියමාරුට බෙහෙත් දෙනකොට දැන් තුවාල හොඳ කරන්න යෝන්නේ. සීනියමාරුට බෙහෙත් දෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ වෙනවා එයාට වටපිටාවේ ආරක්ෂාවක් ලබා දෙන්න ආහාර පාන පාලනය කරන්නත් වෙනවා. බෙහෙත් විතරක් දෙනකොට හරියන්නේ වැඩිපුර සීනි දාලා කෑම කන ඒව ඔක්කොම නවත්තන්න වගේ ඊට පස්සේ හිත සමාධි කරන්න නම් සීලයක් ඕන වෙනවා. ඒ වගේ වටපිටාවත් ආරක්ෂා කරන්න ඕන වෙනවා. ඒ කෑම බීම මෙව කෙරෙන්නේ මොකටද? ඒ මේ මේ ඉන්සුලින් ඔරොත්තු දෙන මට්ටමට. ඉන්සුලින් විද්ද මොකටද? සීනි අමාරු අඩු වෙනවා. ඒක කලේ මොකටද? තුවාලේ හොඳ කරන්න බෙහෙත් දාලා තුවාලේ හොඳ කරන්න. එතකොට කෑම බීම වෙනස්කම් කරන එකනොත් අර ඉන්සුලින් විදින එකනොත් තුවාලේ හොඳ වෙනවා නෙමෙයි කියන කාරණාව ඒකට බෙහෙත් දැම්ම නෙමෙයි කියන කාරණාව මතක තියෙන්නට ඕන. ඒ වගේ කෑම බීම අඩු කළා ඒවා සීනි නොදන්න නොදී ඒ වගේ ආහාර පාන දෙනවා වගේ තමයි කාය වචන දෙකේ අසංවරකම තිබුණොත් බෑ හිත හදාගන්න හිත සමාධි කරන්න බෑ ඒ නිසා ආහාර පාලනය කළා වගේ තමයි කය වචන දෙකේ සංවරය ඊට පස්සේ අර සීනිය අමාරුව නැති වෙන දෙයක් තිබෙනවා වගේ තමයි සමතකමටහන්. ඊට පස්සේ සමතකමටහන සීලයක පිහිටල සමතකමටහනක් අඩුවහම වැරද්ද බලය අඩු වෙනවා. ඔන්න සීනිය අමාරු. ඊට පස්සේ ඔන්න අර තුවාලෙට බෙහෙත් දානවා. තුවාලෙ සනීප කරනවා වගේ ඊට පස්සේ පුළුවන් අපිට මේ නාම රූප දෙක හොඳට බලන්න පුළුවන් බලන කෙනාට පෙනෙනවා වරොත්තු දෙනවා. දැන් අර වැරද්ද බලවත් වෙද්දී ආස්ව බලවත් වෙද්දී නාම රූප දෙකක් තියෙන කියලා සිහි කරන්න බලන්න. සිහි කෙරුවට හිතේ රැඳෙන්නේ හිතේ වදින්නේ හිතේ ගෑවෙන්නවත් නැහැ. නිකන් උඩින්ම පාවෙලා යනවා අර පාවෙන ලබු කබල් වගේ ලෝකයාගේ මනස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇතුළත හැරලා හිටින්නේ පුද්ගලයේ කියන අදහස තුලම යනවා. ওই ගතිය අතහැරලා හිතන එක හොඳට අර්ථي වැඩිලා තමන්ගේ ජීවිතේට ඇඟට දැනෙන්න මේ තේරෙන මට්ටමකට අරන් දෙනවා සමත කමතහන්. ඒ නිසා විදර්ශනාවට උපකාරයි අනිවාර්යම සමතය. නමුත් සමතය කියන්නේ විදර්ශනාව නෙමෙයි. සීලයේ උපකාරයි අනිවාර්යම සමාධියට. නමුත් සමාධිය කියන්නේ සීලය නෙමෙයි. එතකොට සීලය සමාධියට උපකාරයි, සමාධිය ප්‍රඥාවට උපකාරයි. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති හිතේ දකිනවා. මේ සීල සමාධි ප්‍රඥා මොකටද? විමුක්ති. මොකෙන්ද? ආශ්‍රයන්ගෙන් මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදීම සඳහා ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුනහම මිදෙන්නේ මොකෙන්ද? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමන, සුපායාසයන්ගෙන් මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ එනවා. කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් ජරා මරණයන්ගෙන් මිදුනා කියන නුවණෙන් නම් මිදෙන්න ඕනේ. මොකෙන්ද කෙලෙසුන්ගෙන් මිදෙන්න ඕනේ ආශ්‍රයන්ගෙන් මිදෙන්න ඕනේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස ධර්මයන්ගෙන් මිදෙන්න ඕනේ එහෙම මිදෙන්න නම් මොකද වෙන්න ඕනේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හිතේ දකින්න. එතකොට ඇත්ත දකින්න නම් සම්මා දිට්ඨියට උපකාරයි සමාධිය. සමාධිට උපකාරයි සීල. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ස්කන්ධ පංචකය හොඳට තේරුම් කරගන්නට ඕනේ. මේ මේ ස්කන්ධ පංචකය කියන රූප වේදනා නෙමෙයි. මේ ත්‍රිශික්ෂාව සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මෙන්න මේ ධර්මතා පහ අපි තේරුම් කරගන්නට ඕනේ. එතකොට විදර්ශනා කරන්නෙත් ඇයි කියන උත්තරේ තියෙන මේ ජරා මරණ දුකෙන් මිදෙන්න. ඒකට හේතුව සමතය කියලා සීලයක පිළිතලා සමතකම තහනකින් වඩමින් වැරද්ද දුබල කරලා නිවැරද්ද බලන්න. නිවැරද්ද ආපහු බලනවා ආයෙත් වැරද්ද දුබල කරනවා ආයෙත් වැරද්ද දුබල කරලා ආයෙත් නිවැරද්ද බලනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට කරන්නේ. එතකොට මේ අපිට ගොඩ ගන්න පුළුවන් වෙයි කියන එක මතක් කරමු. තේරෙනවද මහත්තයා? මේ එතකොට ඔව් කතා කරනවා. එකම තැනකට. මේ ක්‍රම දෙකෙන්ම යොමු කරන්න එකම තැනකට. අර එනේන දේවල් අනිත්‍යයි කියලා බලනවා කියනකොට ඒ අනිත්‍ය බැලීමනොත් මේ කාලෙදි වෙන්නේ සමත සමත කෘත්‍යයක් මිසක ඒකෙන්ද ධම්මානුස්සති සමතයෝකෙන් වැඩෙන්නේ සමතයක් මිසක ඒ එනේන විතරකෙන්ගේ අනිත්‍ය බලනවා කියන එකද මේ පෙන්වන කෙලෙස් දුරු වෙන විදර්ශනාව නෙමෙයි. ඔන්න ඕකදී අපි අපේ ලංකා පුත්‍ර මහත්තයාගේ ප්‍රශ්නේ මම ගන්නම් මෙතෙන්දී අර මම මුලින් මතක් කරපු මේ ප්‍රභේදය ගැන පෙන්වන්නට ඒ කියන්නේ මේ ඵලේ ඥානය සහ මාර්ග ඥානය කියන එක. මෙතනදී සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට අපි හැමෝම හිතාගෙන ඉන්නේ දැන් සම්මා දිට්ඨිය කියන්නේ එකක් කියලා. නමුත් සම්මා දිට්ඨියේ ඒ ආරම්භන නානත්වයක් තියෙනවා. ඒක ගති චරිත නානත්වයක් තියෙනවා. දැන් අපි කියමු ඵලයේ සම්මාදිට්ඨිය කියලා කතා කරනවා මාර්ග සම්මාදිට්ඨිය කියලා කතා කරනවා සත්‍යානුලෝමික ඥාන සම්මාදිට්ඨිය එතකොට මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මෙන්න මේ වගේ සම්මාදිට්ඨිය යම් යම් අවස්ථා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මාර්ග සම්මාදිට්ඨිය ඵලයේ සම්මාදිට්ඨිය කියන තැනකදී මේ දෙකේ වෙනස්කම තේරුම් කරගන්නට ඕනේ. අපි ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඉස්සෙල්ලාම අපිට ඕනේ තැන තේරුම් ගන්නවා. මම උපමාවක් කිව්වොත් අපි කියනවා දැන් මම මේ අනුරාධපුරේ ඉන්නේ කියලා හිතනද මම මෙතන ඉන්නවා මේ ඉන්න අයගෙන් බැනුම් අහනවා ගුටි කනවා නොයෙක් විදිහේ ගැහැට විඳ විඳ මම මෙතන ඉන්නවා කියලා කියනකොට එතකොට දැන් මේ ඉන්න පරිසරය මට දුකයි මට කෙනෙක් කියනවා ඔයා මෙතන ඉන්නේ වහන්සේ මෙතන මේ ඉඳීමේ මහ පුදුම දුකක් විඳින්නේ. ඔය දුකට හේතුව තමයි මෙතන දාලා යන්නේ නැතුව මෙතනම අල්ලගෙන ඉන්න හින්දා තමයි ඔය දුක් විඳින්න දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඈ දුක මොකද්ද මෙතන ඉන්න එක. දුකත් වෙනවා දුකට හේතුවක් වෙනවා මේ තණ්හාව මෙතෙන්ටම ආස කරගෙන මෙතනම ඉන්නේ හින්දා. දුකේ නැති තැනක් වෙනවා හැම නෙමේ අහවල් ගමට ගියා නම් මේ මේ මේ අවල් ගමට ගියා නම් ඔයාට මර්ධන කලට කියන මර්ධන කලට ගියා නම් ඔය එන්නේ දුකක්වත් නැහැ කියලා පෙන්වනවා. ඔන්න දුක පෙන්වනවා දුක ඇති වෙන්න හේතුවක් පෙන්වනවා දුක නැති තැනක් පෙන්වනවා. පෙන්වුවට පස්සේ ඒ නිසා ඔයා හිමින්තරේ කට්ටිය කවුරුවත් නැති වෙලාවට හිමින් බහැලා යන්න මේ කියලා පහරක් කියලා දෙනවා මෙහෙම උතනින් තවමට ගිහලා තව මේ බස් එකේ නැගලා මෙහෙම යන්න කියලා යන තැනක් කියලා දුන්නා කියන්නකෝ. ඔන්න මං දැන් මුලින් අහගත්ත ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ දැන් මට ඕනේ දුක නැති වෙන එක තමයි මගේ අර්ථය ඵලය මගේ. මෙතන ඉන්න එක දුකයි මේ මෙතන දුකයි ඒ දුකට හේතුව මම මෙතන ඉන්න එක මෙතනින් ගියොත් ඔන්න මට දුක නැති වෙනවා එහෙනම් කියන කාරණාව ඊට පස්සේ ඒ සඳහා මට යන්න දුන්න පාරක් කියලා දුන්නා කියන්නකො. දැන් පාර කිව්වහම පාරට ගියාම දැන් මට මුකුත් නෑ මට මේ ඉන්න බසක් කුලම ඉන්න තැන තේරෙන්නෙත් නෑ යන්න ඕන තැන තේරෙන්නේ නෑ මට දැන් හම්බ වෙන්නේ පාරේ මනුස්සයෝ එතකොට වැලි පාරවල්, තාර පාරවල් ගස් මිනිස්සු දැන් මම මට වෙනවා ඒ හම්බ වෙන දේවල් වල එකකවත් රැවටෙන්නේ නැතුව වැරදි වැරදි දේවල් අතහැරලා ඒව එකකවත් නතර නොවි මේ යන්න. එතකොට ඒ පාරදි හම්බ වෙන දේවල් වල ඇලෙන්නේ බැඳෙන්නේ ගැටි ගැටි ඉඳ ගියොත් මේ මට මුකුත් කරගන්න බෑ. ඒ එනේන දේවල් වල ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව ඒව මගහැර හැර මගහැර හැර ගියාම ඒ මගහැර හැර යන්නේ මම වෙන මොකකටවත් නෙමෙයි මගේ මුල් අදහස ඉෂ්ට කරගන්න මොකද්ද මේ ස්ථානෙන් අයින් වෙලා අහවල් තැනට ගියාම මට දුක නැතුව ඉන්නවා කියන තැන සම්පාදනය කරගන්න. එහෙම නැතුව මම දැන් මාර්ගය තුල ඉන්නෝ නම් එන එන දෙයකට ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්නෝ දැන් බොහොම හොඳයි කියලා හිතියා කියලා මට අර්ථය සම්පාදනය වෙලා නැහැ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසක් කියලා මෙන්න මේ දුක්ඛ සත්‍ය පෙන්වලා මෙන්න මේක දුකයි කියලා පෙන්වුවා. දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වුවා. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලා පෙන්නවා. පෙන්නලා ඒ දුක නැති කරගන්න තියෙන මඟ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨිය කියලා කිව්වා. ඒ සම්මා දිට්ඨියට පෙන්වන මොකද්ද? ඇත්ත ඇති හැටි දැකීම. අපි කියමු සම්මා දිට්ඨියට පෙන්වනවා මේ ස්කන්ධය ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම දකින්ද ඒ දකින විදිහට හිතනද ඊට උපකාරී විදිහට වචන කතා කරන්ද ඒ කය හසුරවා ගන්න ඊට උපකාරීව ජීවත් වෙන්න ඊට උපකාරී විදිහට අරමුණු සිහි කරන්ද ඊට උපකාරී වූ උත්සාහයකින් ඉන්න කියලා ඔන්න කිව්වා. ওই ටික කොහොමයිති ඵලයේ සම්මාදිට්ඨිය. ওই ටික අයිතියෙන් ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ප්‍රතිඵලය තමයි ජරා මරණ ශෝක පරිදේ දුකෙන් මිදෙන එක. මොකද ඒ දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිවීමෙන් මේ දුක නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔන්න මාර්ගයක් පැනෙවුවා. දැන් මාර්ගය කියන තැනට ආවහම ආපහු සම්මාදිට්ඨිය කියලා පෙන්වන්නේ. ඒ මාර්ගයේදී පෙන්වනකොට සම්මාදිට්ඨිය කියලා ආයෙත් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං කියනකොට ඉස්සෙල්ලා ටික මෙනෙහි කරගන්න එපා. ඒ වෙලාවේදී බලන්නේ අපි කියමු දුක්ඛ ඥානං කියනකොට ඔබතුමලා බලන්නේ රූපය හොඳට බලලා මේ රූපය කියන එක දුක නේද ඊට පස්සේ මේ ආහාර නිසා රූපය ඇති වෙනව නේද ආහාර නැතිනම් රූපය නැති වෙනව නේද කියලා දැන් රූපයත් රූපය ඇතිවීම නැතිවීමත් බලන ඕන්න දැන් මාර්ග සම්මාදිට්ඨිය තමයි මේ රූපයත් රූපය ඇතිවීම නැතිවීමත් බලනවා නාම ධර්ම නාම ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමත් බලනවා මේ විදිහට බලන එකට කියන ඒක සම්මාදිට්ඨිය. දැන් මේ සම්මාදිට්ඨිය වඩන්නේ මොකටද? මේ විදිහට කළාම තණ්හාව නැති වෙලා දුක නැති වෙන්න ඕනේ කියලා තැන බලාගෙනයි. ඒ නිසා ජරා මරණ ශෝක පරිදේව දුකයි ඒ දුක ඇති උනේ තණ්හාව නිසායි තණ්හාව නැතිව දුක නැති වෙනවා ඒ නිසා ඇත්ත ඇති හැටි මුල් කරගත්ත මේ අංගාට තමයි මේ දුක නැති කරගන්න මාර්ගය කියලා පෙන්වහම ඔන්න චතුරාර්ය සත්‍ය ඔය හතර ගැන දන්නා නුවණට කියනවා ඵලයේ සම්මාදිටිය එළඹ සිටින්න ඕනේ තැන. ඔන්න ඔය ටික ඔය අවශ්‍යතාවයේ තියෙන කෙනා දැන් එහෙනම් ඒකට පෙන්නපු මාර්ග සම්මාදිටිය හැටියට ඊට පස්සේ එයා මොකද කරන්නේ කෙනෙක් උපදින උපදින අරමුණ වල අනිත්‍ය හැටියට බලනවා කියන්නකො. මේ උපදින උපදින අරමුණු අනිත්‍ය හැටියට බලනවා නැත්නම් හැම අරමුණක්ම දුකයි කියලා බලනවා නැත්නම් හැම අරමුණක්ම අනාත්මයි කියලා බලනවා නැත්නම් මේ නාම රූප දෙකක් තියෙනවා කියලා බලනවා කියන්නේ අපි අනාත්මය බලන තව ක්‍රමයක් අනාත්ම ස්වභාවය එතකොට නැතිනම් මේ රූපයේ ආහාර නිසා හටගත්තේ ආහාර නැතිනො නැති වෙනවා වේදනා සංඥා සංකාර මේ ස්කන්ධයේ ස්පර්ශ නිසා හටගන්නේ ස්පර්ශ නැතිව නැති වෙනවා මේ විඥානේ නාම රූප නිසා හටගන්නේ නාම රූප දෙක නැති වෙන නැති වෙන කියලා වර්තමානයේක ස්කන්ධයොත් ස්කන්ධයන්ගේ ප්‍රත්‍ය ප්‍රති නැතිවීමත් බලනවා වර්තමානික ස්කන්ධයන්ගේ අනිත්‍ය බලනවා වර්තමානික ස්කන්ධයන්ගේ දුක බලනවා එහෙම බලනකොට ස්කන්ධය අනිත්‍යයි කියලා පෙවුනා කියලා ස්කන්ධය දුකයි කියලා පෙවුනා කියලා සම්මාදිට්ඨියක් තමයි. ඔය මාර්ග සම්මාදිට්ඨිය. ඔය ඔය ඕ ටික දැක්ක කියලා තමන්ගේ ප්‍රශ්නේ ලිහිලා නැහැ. ඔය මාර්ග සම්මාදිට්ඨිය වැඩුවාම ඕගොල්ලෝ ඔය සියලු ධර්මය අනිත්‍යයි කියලා සීල සංස්කාරය අනිත්‍යයි කියලා සීල සංස්කාරය දුකයි කියලා සීල ධර්මය අනාත්මයි කියලා යම් කලක දැක්කොත් එදාට තමයි කලකිරෙන්නේ. කලකිරලා නොයැලෙනවා කියලා කියන අන්න තණ්හාව නැති වෙන්නේ එදාටයි. තණ්හාව නැති වෙච්ච නිසා දුක නැති වෙනවා දුකෙන් මිදෙනවා කියන උත්තරයක් එන්නේ. මේ දැන් ඇත්ත පේනවා මට මොකද අපි රැවටෙන්නේ ඒ නිසායි. දැන් මම මේ නාම රූප දෙක බැලුවා මට සත්‍ය පුද්ගලයා කියලා නාම රූප දෙකමයි එළඹ සිටින පුද්ගලයෙක් පේන්නේම නැහැ හැමතුරුනේ දැන් මම මොකද්ද කරන්න කියලා අහනවා. ඉතින් අහන්නේ මේකේ අර්ථය නොදන්න නිසා. දැන් මට ඇටසැකිලි ටික හොඳට පේනවා. දැන් අසුභ භාවනාව කිව්වහම මේකේ තියෙන බඩවැල් නෙවුව හොඳට පේනවා හැමතුරුනේ දැන් මොකද්ද කරන්න කියලා. ඉතින් මෙහෙම වෙන්නේ අපි යමක් නම් මිදීමට උපයෝගී කරගත්තේ ඒක අල්ලගෙන දැන් මේ ඉන්නේ. ඕ බුදුරජාණන් වහන්සේ ධර්මය පහුරකට උපමා කරලා දුන්නේ ඒක කර තියාගෙන යන්න නෙමෙයි. ඒ නිසා මේකෙදි මම කතා කරන ටික තේරෙනවද නැහැ මේක ලොකු අර්ථයක් මම කියන්න යන්නේ. ඒ කියන්නේ සිල් රකින්නකොට සිල් හොඳට තමන්ට ඇත්තටම කය වශයෙන් දෙකෙන් වැරද්දක් නොවන විදිහට හොඳට සීලය රකින්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ සීලයේ හේතුවෙන් මත් වෙනවා නම් ඔය පහරුව කරේ තියාගත්තා. ඒකෙන් ආපහු අනිත් අයට වඩා මට හොඳට සීල් රැකෙහි කියලා හිතන්නවත් මගේ සීල්ය හොඳයි කියලා මෙව වෙන්නවත් නෙමෙයි. දැන් සීල් සිල්වත් උනේ මට හිත හදාගන්න උපකාරී පිණිසයි කියලා දැන් මගේ කය වචන දෙකේ නම් මම හදාගත්ත දැන් මේ සමාධිය ඇති කරගන්න ඕන කියලා උත්සාහවත් වෙන්න අර පහුර කරට ගන්න එපා. සීලය ගැනමත් උනා නම් පහුර කරට ගත්තා. සමාධි වඩනකොට හොඳට නීවරණ ධර්ම අඩුයි හිත නොයේ කරමුණු වල දුවන්නේ මේ මේ විදිහට නම් දැන් මට නීවරණ ධර්ම අඩුයි ශුන්‍යතාවයක් ලැබ සිටිනවා ආලෝක සංඥා තියෙනවා හිත කය බොහොම ප්‍රබෝධමත් දැන් මම යම් තැනකට ඇවිල්ලා දැන් නම් ප්‍රතිඵලයක් තියෙනවා ඒ කියන්නේ පහුර කරට ගත්තා ඒ කියන්නේ සමාධිය උනේ උනේ මොකටද විදර්ශනාවට උපකාර වෙනස. ඒ නිසා දැන් මේ කරනකොට ඇති වෙන ප්‍රතිඵල ගැන සතුටු වෙන්න එපා. මේ මේ ප්‍රතිඵලය සාර්ථක වුණොත් ඊගාවෙකට යන්න සුදුසුයි කියන එකයි කියන්නේ. සීලය හොඳට රැක්කොත් සමාධිය ඇති කරගන්න සුදුසුයි ඒකේ ප්‍රතිඵලය. ඒ එහෙම නැතු දුක නැති වුණා නෙමෙයි. සමාධි කමතහ හොඳට වැඩුවොත් ඒක සමාධිය නම් ඒ කියන්නේ විදර්ශනා කරන්න දැන් සුදුසුයි. කියනවා මිසක දැන් කෙලෙස් නැති වෙලා කියලා එතනින් එළියට පයින්න නෙමෙයි පවර කරට ගන්න නෙමෙයි. දැන් උපදින උපදින අරමුණු වල අනිත්‍ය බලනවා කියලා එක ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒක අනිත්‍යයෙන් බැලුවා. දැන් මේ නාම රූප දෙකෙන් බැලුවා කියන්නේ අනාත්මෙන් බලනවා. එතකොට කෙනෙකුට පුළුවන් ලෝකයේ ආස්වාදයෙන් බලන හැම අරමුණකම දුක් වූ ගතියම ප්‍රකට කරලා ප්‍රකට කරලා බලන්න. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බලන්න පුළුවන්. මේ ත්‍රිලක්ෂණය බලනවා කියලා කියන්නේ මෙයා මේ විදර්ශනා කරනවා. එතකොට මේ ඇත්ත දකිනකොට ඇත්ත දකිනකොට වෙන්නේ මොකද්ද? පුද්ගලයේ කියන මේ මේ කෙලෙස් දුරු වෙන්න දුරු වෙන්න දුරු වෙන්න මේ අනිත්‍ය දැක්ක කියලා සතුට වෙනවා නම් දැන් අනාත්මයට පේනවා කියලා සතුට වෙනවා නම් අන්න පහුර කරට ගත්තා. දැන් මේ මේ ටික කළා කියලා තාම බෑ තාම තමගේ විමුක්තිය සාක්ෂාත් වෙන්නේ මෙහෙම බැලුවා කියලා පුද්ගල භාවයෙන් තමයි මිදුන්නේ නැහැ. මෙහෙම බලනකොට මොකද වෙන්නේ? ඇත්ත ඇති හැටි දකිනවා. නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන කියලා දැක්කනම් ඒ වගේම උපදින උපදින හැම අරමුණකම අනිත්‍ය දකින්නොත් සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. එහෙම දකින කෙනා සියලු ධර්මය අනාත්මයි කියලා දකින කෙනා සියලු සංස්කාරය දුකයි කියලා දකින කෙනා අන්තිමට එන්නේ මොකද්ද? මේ නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධිය වෙනවා කියන තැනකට එනවා. ඒ සමාධිය නිසා ඇත්ත දකින්නවා කියනකොට ඒ දකින්න ඇත්ත මම අර වෙනද කතා කරන පෙර නොතිබීම ලෝකයේ ස්පර්ශ ආයතන 6 පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියන තැනකින් බම්බයක් වුණු ශරීරයෙන් ලෝකයේ දකිනවා කියන දර්ශනයක් ඔන්න ওই තැනකට තමයි එන්නේ. එහෙම ඇවිල්ලයි මේ සියලුම ලෝකෙන් මිදෙන්නේ. එතකොට කලකිරුලා නොයලා මිදෙනවා කියන තැනකට අපිවපත් වෙනවා මොකද දැන් අපි මේ විදිහේ නාම රූප දෙකක් බලනවා කියනකොටත් ඕගලන්ට සත්පුද්ගල නොවු නාම රූප දෙකක් එහෙනම් තියෙන්නේ කියන තැනකින් සංඥා ගන්න නිමිති ගන්න ඉතුරු වෙනවා. අපි අනිත්‍යයි කියලා බැලුවත් ওই විදිහට බැලුවත් මේක මග මාර්ගය කියන එක කෙරවලට ගියාම අපිට අර මං කිව්වේ ඵලයේ සම්මාදිට්ඨිය කියලා ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියන තැනට ඇවිල්ලා මේ සියලු කෙලෙසුන්ගෙන් මිදෙන තැන දක්වාම එන්නට ඕනේ. ඒ නිසා මේ කොයි තැනකින් ගියත් එකම තැන හැබැයි මේකදී මම මතක් කළේ අපි මේ කරන හැම එකක්ම අයිති මාර්ගයටයි ඔය කරන දේ තුලින් ප්‍රකට වෙන දේ ගති නිමිති ලක්ෂණ මේවා මාර්ගයේ වඩනකොට ඇති වෙන ගති ලක්ෂණයි ඒ තුලින් අපිට සෑහීමටපත් වෙන්න බෑ අපේ ජීවිතේ ප්‍රශ්නේ උතනින් ලෙහිලා නැහැ කියන එක කියනවා මම මේ හැම එකකින්ම මේක අපි හැබැයි මෙතනින් තමයි යන්න තියෙන්නේ මෙහෙම කරනකොට මේ ඔක්කොගේ මනස යම් දවසකදී එක තැනකට එනවා ඒ කියන්නේ අද අපි මේ ඔක්කොම කරන පුද්ගල භාවය මේ නාම රූප දෙක තාම බැලුවත් බලන්න ඉන්නවා අනිත්‍ය බැලුවත් බලන්න ඉන්නවා දුක බැලුවත් බලන්න ඉන්නවා තාම හැබැයි නීවරණ ධර්ම අඩු වෙනවා යම් දවසක් තියෙන නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙනවා සමාධි කියනකොට මේ අපි ගත්ත එකක් නෙමෙයි. දැන් මෙච්චර කල් අපි සීල සමාධි ප්‍රඥා කියලා මේ කරපු ටික ගත්තාම කරපු ටික ඔක්කොම එකට එකතු කරලා ඇති වෙනවා සමාධියක්. මෙන්න මේ සමාධිය නිසා තමයි මොකද මේ ඉස්සෙල්ලා කතා කරපු ටික ඔක්කොම විදර්ශනා ඥාන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක ඒ සමාධිය මුල් කරගෙන ඇතිවන දැක්මක් තියෙනවා. අන්නේ දැක්මටයි අපි හැම කෙනෙක්ම ආශ්‍රයන්ගෙන් කෙලසුන්ගෙන් මිදෙන්නේ. ඒ නිසා එතෙන්දී ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබතුමලා එක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ මුල නිවැරදි නම් ඔගොල්ලන් වේතන දක්වා අරගෙන යනවා. මේ මට මතක් කරන්න තියෙන දේ තමයි මෙතනදී මේ මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපිට මාර්ගය වඩන් වඩන්ද නිවැරදි දැක්මක්. ඒ කියන්නේ මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියන තැන. නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ කියන එක අපි බලනකොට බලනකොට බලනකොට ඕක නිකම්ම මෙව වෙන්නේ මම අර කිව්වා වගේ කිව්වට නිකම්ම නාම රූප දෙක පෙනිලා සත්පුද්ගල භව ගිලිහිනවා නෙමෙයි. ඒ කියන්නේ නාම රූප දෙක බලන්න බලන්න ඒක පේන්න පේන්න ඒ මට්ටමේ නාම රූප දෙක මේ පුද්ගලයෙක් කියන සංඥාව ගෙවෙනවා. නමුත් පුද්ගලයෙක් ඉන්නේ සත්‍යයක් ඉන්නේ කියන හැඟීම අනුසය දක්වා යට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ නාම රූප දෙක දැකීම නිසාම ප්‍රමෝදය ඇති වෙලා ප්‍රීතිය ඇති වෙලා පස්සදිය ඇති වෙලා සැපය නිසා හිත සමාධි වෙනවා. ඒ සමාධියට ඇත්ත ඇති හැටි දකින්න අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා. අන්න එදාට මේ පුද්ගල සංඥාවේ පුද්ගල හැඟීමේ අපි කියමු අවිද්‍යාව අනුශය කියලා කියනවනේ. ඒ අනුශය කියන තැනින්ම ගෙවෙනවා. ඔය කතා කරපු දර්ශනයත් අර වගේ තැනකට සියුම් මට්ටමටම ගිහිල්ලා නැති වෙනවා. අපි අනිත්‍යයි කියපු එකේ අද පේන මට්ටමට අනිත්‍ය බැලුවා ඊට පස්සේ උපදින උපදින අරමුණේ අනිත්‍ය දැක්කාම ඊතා සියුම් අනිත්‍ය විතර්කයේ අනිත්‍ය දක්න මට්ටමට ගිහිල්ලත් යෙන්නේ පුද්ගල භාවයේ ඉක්මවා පුද්ගල භාවයෙන් කරන්න පුළුවන් උපරිමයේ ගිහිල්ලා පුද්ගල භාවයේ අතහැරෙන මට්ටමට ධර්මතාවයක් මතුවෙනවා. ඒ කියන්නේ ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය ඒ සමාධිය කියලා. අන්නේ සමාධියට පෙනෙනකොට ඒ බලනවා නෙමෙයි පෙනෙනවා. අන්නේ පෙනෙන මට්ටමට එනකොටයි අනුශය කෙනෙක් නැති වෙන්නේ, පුද්ගලයා නැති වෙන්නේ. මේ හැම කමටහනකින්ම තාම කරන්න ඉන්නවා. ඒ මොකද කරන නිසා අපි තාම කරන නිසා යම් දවසකදී මේ කිරීමේ මොන විදිහට කළත් මේ කිරීමේ එක පරාසයක් තියෙනවා. මෙහෙම කළාම නීවරණ ධර්ම දුරු වෙලා ප්‍රීතිය ප්‍රමෝදය පසදිය වගේ කියන ධර්මතා ටිකක් බොජ්ජංග ධර්ම පහළ වෙනවා. මෙන්න මේ බොජ්ජංග ධර්ම ටික නිසා ඇති වෙන සමාධියක් තියෙනවා නම් මෙන්න මේ සමාධියට බලන්න අතුරුදහන් වෙනවා පේනවා. මොකද පෙනෙන නිසා උත්සාහය අතහැරෙනවා. පෙනෙනකොට කලකිරෙනවා, නොයැලෙනවා, මිදෙනවා කියන ටික වෙනවා. අර අපි මුලින් කතා කරපු ජරා මරණ ශෝක පරිදේව කියපු දුක්ඛ දෝමන සුපායස කියපු ප්‍රශ්නෙන් මිදෙන්නේ එතන. එතකොට මේ මාර්ගය හැම වෙලාවෙම මේ වඩන මාර්ගය අවසන් වෙන්නේ දුක නැති කළා නෙමෙයි කෙටියෙන් ගත්තාම හොඳට මතක තියාගන්න අපි මේ කරන හැම භාවනා ක්‍රමයක්ම අවසන් වෙන්නේ දුක නැති කළා නෙමෙයි ප්‍රීති ප්‍රමෝදයේ පස්සද්ධිය කියන බොජ්ජංග ධර්ම ටික පහල කළායි අවසන් වෙන්නේ කියන එක. ඒ බොජ්ජංග ධර්ම නිසා ඇති වෙන සමාධියෙන් ඇත්ත දැකලා කලකිරලා නොයල්ලා මිදෙනවා කියන ධර්මතාවයක් වෙන්න ඕන එකක් ඒක ගන්න බෑ. ගන්න තා ගන්න ඉන්නවා. මේ තේරුණාද මම කියපු එක ප්‍රශ්න මොනවද තියනවද ඒකේ? සත්‍ය ඥානය කියනකොට මහත්ය එතනදී දුකත් ඕනේ, සමුදයත් ඕනේ, නිරෝධයත් ඕනේ, මාර්ගයත් ඕනේ. ඒ කියන්නේ මේ දුක නැති කරන්න මේකයි මාර්ගය කියන ටිකත් ඕනේ. කෘත්‍ය ඥානය කියනකොට ওই හතරෙම තියෙන්න ඕනේ කෘත්‍ය ඥානය. ඒලා දිගීපේ මහත්ය. සත්‍ය සත්‍ය ඥානය කියනකොට දුක මේ දුක කියන එක ගැන ඇත්ත ඇති හැටි නුවණකුත් ඕනේ. මේ සමුදය නිසා දුක ඇති වෙන්නේ කියන නුවණකුත් ඕනේ. සමුදය දුරුණු දුක නැති වෙනවා කියන නුවණකුත් ඇත්ත ඇති හැටි දකින නුවණකුත් ඕනේ. එහෙනම් ඒ සඳහා මෙන්න මේකයි තියෙන මාර්ගය කියලා මාර්ගය ගැන ඇත්ත ඇති හැටි දකින නුවණකුත් ඕනේ සත්‍ය ඥානයේදී. සත්‍ය ඒ විදිහටම දැක්කා. ඊට පස්සේ තමයි හතර හතරම ඇත්ත දැක්කම තමයි හතරම කරන්න කෘත්‍යයක් ඉදිරිපත් වෙන්නේ. එහෙනම් මේක පිළිසිඳ දකින්න ඕනේ මේක ප්‍රහාණය කරන්න ඕනේ මේක සාක්ෂාත් කරන්න ඕනේ මේක වඩන්න ඕනේ කියන ටික. එන්නේ. එතකොට සත්‍ය ඥානයේදී වෙන වෙන ගන්න බෑ ඵලයකටයි මාර්ගයකටයි විතරක් කියලා ගන්න බෑ. මේ එතනදී මේ මේ මේ ඵල ඵල මාර්ග ඥානයේ කොටසකුත් ඕනේ සත්‍ය ඥානයට. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් ඵල ඥානයේ මාර්ග ඥානයේ අතර ගත්තාම වෙනසකට තියෙන්නේ මෙහෙම එකක්. මාර්ග ඥානයේදී මාර්ග සම්මාදිටියේදී හැම වෙලාවෙම වර්තමානයේක ඇත්ත පෙන්වන එක ඵලේ ඥානයේදී සත්පුද්ගල ආත්ම භාවයෙන් අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලය ඇඳලා විදින දුක් කියන මට්ටමින් තමයි මිදෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට දුක එන්නේ වර්තමානයේ නෙමෙයිනේ අතීතයේ දැක්ක දේවල් අනාගතයේ වෙන දේවල් මේ අපි ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා සත්ත්වයෝ ඉන්නවා කියලා සම්මත මට්ටමේ තියෙන සන්තති මට්ටමේ තියෙන මට්ටමේ දුක ගන්න ඒක්ෂණික මට්ටමේ ධර්මතාවයක හිත පිහිටවලයි සම්ම මේ සන්තති මට්ටමේ දුකකින් අපිව මුදවනවා. එහෙම සිද්ධියක් නම් තියෙනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය අනුවගේ සත්පුද්ගල භාවයෙන් යුක්ත ඒ කියන්නේ ආ අපිට අම්මා නැති වෙච්ච දුක, පියා නැති වෙච්ච දුක, තමන්ගේ අතපය අහිමි වෙච්ච දුක, තමන්ට අසාධාරණයක් කරපු දුක වගේ සමාජගත නැතිනම් මේ ලෝකෙ තුල ඇති වෙන ප්‍රශ්න ටිකක් තියෙනවානේ. මෙන්න මේ දුක් ටිකමයි මේවැ මුදවනවා මිදෙන්නේ අපිට වර්තමානයේකට මනස හුරු කරලා වර්තමානයේ ඉඳින්න. මාර්ගයේ ස්වභාවය තමයි හැම වෙලෙම වර්තමානයේක අපේ මනස තබා ගන්නවා. වර්තමානයේකින් තමයි මාර්ගය කුත්තේ වෙන්නේ. ඵලයේ කෘත්‍ය වෙන්නේ හැම වෙලෙම අතීත අනාගත වර්තමාන තමා තුළ බාහිර දුර ළඟ මේ හැම එකකින් වෙන මට අපි දැන් රූපය ගැන කතා කරනකොට කතා කරනවානේ යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බයිද්ධා වා උලාරකං වා සුකුමං වා ඊනං වා පනිතං වා යන්දුරි සම්තිකේ වා කියන සම්බන් රූපං කියලා මේ හැම රූපයකින් වෙන දුක නවත්තනවා අපි වර්තමානයේකින් සමහරට අපි බලන්නේ මේ රූපයයි රූපය ඇතිවීමයි නැතිවීමයි විතරයි නමුත් මේ අර 11 ආකාරයකින්ම දුක එන එක නතර කරනවා. අන්න ඒ වගේ වෙනස තියෙන්නේ ලෝකයේ කියන තැන තියෙන දුකෙන් මිදෙන එක ප්‍රශ්නෙ මුදවන එක කියලා. ඒක මේ තේරුණාද? දුක්ඛහගත කල්හි හිත සමාධි වෙන්න හැම වෙලාවෙම හිත සැපසහගත වුණොත් තමයි කය සැපසහගත වුණොත් තමයි හිත සමාධිය වෙන්නේ. අපිට වෙන්නේ ලෝකේ සැපසහගත වෙන්නේ එක පැත්තකින් මේ කය හිත දෙක සැපසහගත විලා හිත සමාධි වෙන්නේ කොහොමද? අපි සැපසහගත කරගන්න ධර්ම උත්සාහයකම උත්සාහයම දුක්සහගත බව වෙලානේ. ඒ නිසා මේක අපිට කරන්න බැරි. ඒකෙන් මම කිව්වේ අපි වැඩ කටයුතු මොන දෙයක් කළත් මේ දහමක ඉන්නකොට කෙලෙස් අඩුවෙන්ද අඩුවෙන්ද අඩුවෙන්ද ඒ අඩුවෙච්ච බවත් ඇත්ත දැකලා ඇති වෙන සැපයක් තියෙනවා නම් ලෝකේ මොන ලෝකේ මොන දුකක් විඳිනවා කියන තැනකදී Tamange හිත කය දෙක සැපසහගතයි. උදාහරණයක් ඇටියට ගින්නි ගෙන දැවෙන ගිනියව්වේ කළු ගල් කඩනවා කියන්නේ කුළු ගිලියක් අතර දීලා ඒත් මෙයාගේ හිතයි කයයි දෙකම ඇතුළතින් පුදුම ප්‍රබෝධමත්. ඒ වගේ ඒ හිත සමාධි වෙන මේ ධර්මයේ තියෙන සැපේ එකයි. එයාට ඒ කළු ගල් කඩන එකවත් බරක් දැනෙන්නේ මේ අන්න ඒ වගේ ඇතුළත එළඹ සිටි සැපසහගත බවක් ආවොත් තමයි සැපසහගත කල් හිත සමාධි වෙනවා කියලා මේ ආර්ය ශ්‍රායක මාර්ගයේ සම්මා සමාධිය කියන තැන උපදින. ඉතින් එහෙම වෙන්නේ අත නොහැර නුවණින් බැලීම නිසා කෙලෙස් අඩු වෙච්ච කෙලෙස් ගෙවිච්ච මට්ටමකින්. ඉතික නිසා එහෙම පොඩ්ඩක් බලන්න. ඉතින් ඔය නාම රූප දෙක බලන එක නම් බලලා මේ නාම රූප දෙක නොදන්නා කාලෙද පුද්ගලයෙක් හැටියට අපි බලපු හුරුව නේද මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා මේ වගේ එහෙම තමන්ගේ පැත්තේ මේ ආශ්‍රය තියෙන බවත් මෙනෙහි කරන්න. එහෙම කරනකොට කාලයක් යනකොට හොඳට තේරෙනවා මේ වැරද්ද ඒ කියන්නේ තුන් භවයේම අපි කෙලෙස් නිසා දුක් විඳින හැටි අපිට තේරෙයි. අපිට ප්‍රකට වෙයි. ඒ කියන්නේ මේ නාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මව්මල දුකට අඳපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි පියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි මේකෙන් ඉඟියක් කරනවා බුදුරජාණන් වහන්සේ මේ අම්මා මල දුකට පියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියන්නේ මේකෙන් පෙන්නනවා මේ අවිද්‍යාවෙන් කෙලෙසේ නිසා අපි මේ වගේ දුක් විඳලා තියෙනවා අද දවසේවත් මේ දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න කියන එක මොකද මේ නාම රූප කියන දෙක අපි ප්‍රකට වුණොත් අනේ නාම රූප දෙක මලා නේද අම්මෝ කියලා අපි අඬනවා දඬන්නේ එහෙම එළඹම සිටිනවා මේ කියන්නේ Taman කියන දැනත් එහෙම ඉතින් මේ ඒ දුක කියන එක අහලකටවත් එන්නේ නැහැ කියන්නේ මොන දෙයක් වුණත් බින්දෙන රූපයේ බින්දෙනවා කැඩෙන දේ කැඩුණා කියන තැනකින් දකින්න තරම් Tamanගේ මනස උපේක්ෂා වෙනවා ඉතින් එහෙම නැතුව අපිට මේ වස්තුන් දකිනකොට ආශ්‍රය ඉදිරිපත් වෙන තාක් අපි තීන්දුව తీරන ගන්නේ ආශ්‍රයයන්ගෙන්. අපිට වෙන්නේ කෙනෙකුට වුණාමයි මේ පුද්ගලයෙකුට වුණා වගේමයි පේන්නේ. එතකොට නාඩ හිටියොත් තමයි පුදුම. මේ අඬන එක පුදුමයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ආශ්‍රවය මේ කෙලෙසේ ගෙවා ගන්න ලැබුණු අවස්ථාවේදී ඒ බව තේරුම් අරගෙන පොඩ්ඩක් මේ ආශ්‍රව කෙලෙසේ ගෙවා ගන්න උත්සාහවත් වෙන්න. මොකද අපිට බොහොම සරලයි මේ මොනවා හරි දෙයක් කරන්න. නමුත් ඇත්තටම මේ බුදුදහමෙන් පෙන්වන යථාර්ථය තේරුම් ගන්නවා කියන එක ටිකක් හරි අමාරුයි. ඒක දකින්න තරමට එන්න ඕනේ. මොකද දැන් අර කියේ හැමදාම අපි ජීවත් වෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 හයෙම හැදුණු ලෝකයක් හදාගෙන ලෝකයක් අපි අසුරු කරන්නේ. අපිට කවදාවත් ඒක පේන්නේ නැහැ. ඒක පේන්න නම් අපි ගාව තියෙන මේ කෙලෙස් සම්පූර්ණ නැති වෙන්න ඕන. ඒකයි මම ඔය මතක් කළේ අදියර දෙකක් ගැන අපි මාර්ග සම්මාදිට්ඨියේදී බලන්නේ රූපයත් රූපයත් නාම රූප දෙක. ඊට පස්සේ එතනින් කෙලෙස් අඩු වුණාම අපිට ඊට පස්සේ ඵලයේ සම්මාදිට්ඨිය කියලා හම්බ වෙන්නේ මොකද්ද? මේ මුළු ලෝකයම කියන එක. අපි දැන් එක ස්ථානයකින් බැලුවේ එක දර්ශනයකින් සියල්ලම. අපි කියමු මේ ස්පර්ශ ආයතන හයම තියෙන දෙයක් වෙනව නෙමෙයි Taman තුලම තව කියන්නේ මේ Tamanගේ ආයතනයන්ගෙන්ම හටගත්තු දෙයක් කුයි Tamanට පේන්නේ කියලා බාහිර තියෙන දෙයකින්ම මිදෙන මිදෙන තැනකට එනවා කියලා මේ මාර්ගයේ සම්මාදිට්ඨියේ පරේ සම්මාදිට්ඨියේ වෙනස අපිට ලැබෙන්නේ දුකෙන් මිදීම මේ දෙයාකාරයකට ඉස්සල්ලාම රූපයත් රූපයත් වීමත් මාර්ගයේදී බැලුවට අන්තිමට ඵලයේ සම්මාදිට්ඨියේදී අපිට හම් වෙන්නේ ස්පර්ශ ආයතන හයම ගත්තාම ඒ කියන්නේ ඇහෙන් හදපු රූපයක්මයි අපි දකින්නේ මිසක තියෙන රූපයක් හම්බ වෙනවා හම්බෙච්ච රූපේ තියෙනවා කියන තැනින් ඒ කෙලෙසෙන් මුදවලා ජරා මරණයෙන් මුදවනවා අන්තිමට තමන් තුළම ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනවා කියන දර්ශනයකට හිත තබලා බහැර සියලු නිමිති වලින්ම මිදෙනවා කියන තැනකට යනකම් අරගෙන යනවා අපි. මේ දැනට ඒ ඒව නොතේරෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා. දැනට කරන්න කියපු ටික මම හිතන්නේ පැහැදිලි ඇති නේද? සීලයක විතර සමාධි වඩමින් විදර්ශනා කරන්න කියපු ටිකත් සමත කමඨහනක ලක්ෂණ ටිකත් විදර්ශනා කමඨහනක තියෙන ලක්ෂණ ටිකත් මම කියපු ටික පැහැදිලි ඇති නේද? මහත්තයා දැනට අන්න ඒ ටික ඔබතුමාලා පොඩ්ඩක් කරන්න ඉදිරියේදී ඉතින් මම ඉන්නවා තව අපිට මාර්ග සම්මාදිට්ඨිය පරිදි සම්මාදිට්ඨිය අතර තියෙන වෙනස්කම් අපිට තේරුම් කරගන්න පුළුවන් වෙයි. ඒ ගැන දැනට ප්‍රශ්නයක් කරගන්න එපා. හැමෝටම හැබැයි මම මතක් කරනවා මේ අර අර මෙහෙම අර ආනාපාන සතිය වඩමින් මේ නාම රූප දෙක බලන්න තව අර ක්‍රමයට පුන අපේ ලංකා පුත්‍ර මහත්තයා ආපු විදිහට ආනාපාන සතිය වඩමින් උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන්නත් පුළුවන්. උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන කෙනා වුණත් ලෝකයේ අසුරු කරන වෙලාවට පුද්ගලයෙක් සිහි වෙන වෙලාවට නාම රූප දෙක මෙහෙම ධර්මතාවයක් තියෙන්නේ නේද කියන එකත් බලන්න. මේ ඒ ධර්මතා දෙකම ඒ ධර්මතා තුනම මාරු මාරුට මාරු මාරුට ගන්න. මේ මොකද අපි හිතේ හිතේ පවතින ධර්මතා කොච්චර උපදින විතරකෙන්දී අනිත්‍ය බලනවා කියන තරමින් හිතෙත් අපිට තාම වර්තමානයේදී වෙන්නවා කය සහිත වූ නැත්තම් රූපවත් වූ ලෝකයක් එක්කයි අපිට ගැටෙන්න වෙන්නේ. එතකොට ඒ අපි ඇසුරු කරන රූපවල තියෙන රූප කියලා හම්බෙන තැනක තියෙන ස්වභාවය අපේ නුවණට හැපිලා තිබුණ නැත්නම් අපි ඒකෙන්දි රැවටෙනවා. ඒ නිසා හිතේ පවතින ධර්මතා අල්ලගන්නවා වගේම අල්ල ගැනීමෙන් දැනට වෙන්නේ නිවර්ණ ධර්ම අඩු වෙන එක. එතනදී අපි අසුරු කරන්න වෙන කයව කය සහිත වූ ලෝකයේ හම්බෙන තැනදී පවතින ධර්මතා නොවන මෙනෙහි කෙරුවොත් ඒ ධර්මතා හම්බ වෙන තැනදිත් ඒ නුවණ අපි පිටිපස්සෙන් ටික ටික එන්න හුරු වෙනවා. ඒකත් අපිට ලාභයක්. දැන් අර අර බොහෝ දිනකටම කියන්නේ ආනාපාන සතියත් වඩන්ඩ උපදින විතර්කයන්ගේ අනිත්‍යයත් බලන්න මෙහෙම නාම රූප දෙකක් බලන්න මේ ටික මාරුවේ මාරුට මාරුවේ මාරුට අරගෙන යන්නේ. එතකොට ඔය අතර සමති විදර්ශනා දෙකම වැඩෙනවා. සීල එක පිටලා තියෙනවා. ඉක්ම වේගවත් වැඩි එතකොට. එහෙනම් අදට මම නතර වෙන්නද වෙන මොකක්ද තියනවද ඝාතනයන්ගේ දක්ෂ ආයතනයන්ගේ දක්ෂ වෙන්නේ කිතින් කිව්වහම පේන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා පේන දේ අහන්න පුළුවන් ඇහෙන දේ පේනවා කියලා එකින් එකට බැඳින් නැතුව පේන දේ පේනවා විතරයි ඇහෙන දේ ඇහෙනවා විතරයි අල්ලන දේ අල්ලනවා විතරයි රස දැනෙන දේ රස දැනෙනවා විතරයි කියලා වෙන කරගන්න පුළුවන් විදර්ශනා ඥානයක් තියෙනවනම් මෙන්න මේකට කියනවා ආයතනයන්ගේ දක්ෂයි කියලා. ආයතනයන්ගේ අදක්ෂකම තමයි ආයතන පටල ගන්නවා. ඒ කියන්නේ දැන් මේ ඇහැට පේන දේ අල්ලන්න පුළුවන් කියලා හිතනවා. අල්ලගෙන ඉන්න දේ තමයි පේන්නේ කියලා හිතනවා කියන්නේ ආයතනයන්ගේ අදක්ෂයි. මේ පේන දේ අහුනේ නැහැ අහුවෙච්ච දේ පේන්නේ අහුනේ පටිවිධාතුව පේන්නේ වර්ණ සටහනක් කියලා දෙක තක්ගල වෙන් කරගන්න පුළුවන් නම් ආයතනයන්ගේ දක්ෂයි. හරි නේද ප්‍රශ්නෙට උත්තර කෙටින්නේ. හරි. එහෙනම් පතුසුලත් මම අදට නතර වෙන්න. මේ මම හරි. මම මේ මම ඉඳලා දෙන අවස්ථාවවලදී එන්න මේ කට්ටිය අනිත් හැමෝටම මොනවාරි ප්‍රශ්න තිබුණොත් ඒවා සටහන් කරගන්න පත්මසිරි මහත්මයාට පොඩ්ඩක් දැනුවත් කරලා තියන්න මොකද සමහර අවස්ථා බොහෝ වෙලාවකට මේ පත්මසිරි මහත්මයාට මම ඉඳලා හිටලා කතා කරන අවස්ථාවන් තියෙනවා මට අර දීර්ඝව ඔක්කොම සම්බන්ධ කරගෙන මේ වගේ කරන්න අවස්ථාවක් නැති වෙලාවකදී ඉඳලා හිටලා මම විනාඩි 5කට හමාරකට නිකන් කතා කරන අවස්ථාවක් තියෙනවා. ලොකුම අත්‍යවශ්‍ය ගැටලුවක් කරගෙන තිබුණොත් ඒ වෙලාවට හරි මේ එතුමා වගෙන් ඇහුවොත් හරි මට හරි එහෙම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. ඒකද මේ මොන බල කටයුතු කරනව නෙවෙයි නමුත් මේකට මුල් වෙන්න කෙනෙකුත් එපා දැන්. <laughs> ඉතින් ඒ නිසා ওই පත්මසිරි මාත්‍යා මුල් කරගෙන ඉතින් මේ කටයුතු ටික කරන්නේ මම කියන්නේ ඒගොල්ලොත් එක්කම එකතු වෙලා අපි යහ. එතකොට අර මට ලේසියි ඒ නිසා. මේ එහෙම මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඒක මට පොඩ්ඩක් මතක් කරන්න. අනිත් වෙලාවේදී මේ මට පුළුවන් අවස්ථාවකදී මේ මේ වගේ මම මේ හැමෝටම කතා කරන්න. එහෙනම් හැම දිනකටම පෙරවන් සරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ලැබේවා. වහවහාම මේ ධර්මය අවබෝධ කරගන්න මේ ජීවිතයේදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා කියලා ආශිර්වාද කරනවා. අම්මෝ වැඩිමියා कहना चाहेगा आज और